අවසරයි අපේ හාමුදුරනේ. ප්‍රශ්න හතක්. හරි. පින්වත් ස්වාමින් වහන්සේ මම 2013 වසරේ සිට නාවියනේ ධම්මිකාරාමයේ භාවනා කළෙමි. එෙහිදී බුද්ධානුස්සතිය, අසුභ භාවනාව, මෛත්‍රී භාවනාව හා ආනාපාන සතිය වැඩුවෙමි. මෛත්‍රී භාවනාව අංග 4 වැඩුවෙමි. මෛත්‍රී ධාන අංග 4 වැඩුවෙමි. ඉන්පසු 2015 වසරේ ධම්ම අනුරාධා නමින් ගෝයන්කා තුමාගේ දින 10ක භාවනා වැඩසටහනකට සහභාගී විය. එෙහිදී ආනාපාන සතිය වඩා සංවේදනා ගැන බැලීමේදී මාගේ මුළු ශරීරයම එකම ගෝලාකාර වස්තුවක් ලෙසත් එහි අතුරු සිදුරු නැතිව පණුවන් අලියන ආකාරයට දැක්කා සහ මගේ ශරීරයට දැනුනෙමි. ඉන්පසු මට වැටහි ගියේ මේ ශරීරයේ අනිත්‍ය ස්වභාවයයි. ඉන්පසු මම භාවනා වැඩසටහනකට සහභාගී වුණේ මෙම වැඩසටහනටයි. මෙහිදී මුල් දින දෙකේ ආනාපාන සතිය වඩන විට සාමාන්‍යයෙන් හුස්ම රැල්ලේ සීතල උණුසුම දැනුනෙමි. ඉන්පසු තුන්වැනි දිනේ රාත්‍රී 8ට භාවනාවේ යෙදී සිටින විට මට නැවත පෙරමෙන් සංවේදනා දැනීමට පටන් ගතිමි. මේ දෙස මම උපේක්ෂාවෙන් බලා හිඳිමි. එවිට එය අඩු වෙමින් හා වැඩි වෙමින් දැනේ. සක්මන් භාවනාව සක්මනේදීද මට එලෙසම මුළු ඇඟේම සීතල ගති උෂ්ණ ගති හා මෙම නලියන ස්වභාවය දැනෙනවා. ඉදිරියට මම කුමක් කළ යුතුද පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට මේවත් භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය වැටහේවා. හොඳයි අත්‍තරම කළා තියෙන එකේ වරදක් මේ ආනාපාන සතිය ටිකක් වැඩුණාට පස්සේ හිතේ සෑහෙන සමනය වීමක් එකඟ වීමක් සමාධිමත් වීමක් වුණාට පස්සේ ඒක තමන් තේරුම් ගන්න දැන් හිත විසිරෙන්නේ නැහැ හිතේ ඇතුලේ කතාව සෑහෙන සංසිඳිලා නිශ්ශබ්දයි හිත තියෙනවා බොහොම නැවතිලා වගේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම තියෙනවා එක පැත්තකින් ඉතින් තමන්ට කියන්න පුළුවන් දැන් ඉස්සෙල්ල තරම් ආස්වාස ප්‍රස්වාස ප්‍රකට වෙන්නේ නැති තරම් ඒ තරමට සූක්ෂම වෙලා තියෙනවා. ඉතින් ඔය මට්ටමට එනවනම් ඔය මට්ටමේ පවත්ව ගන්නත් පුළුවන් නම් අපි දුමු පැය කාලක් විතර පවත් ගන්නත් පුළුවන් නම් ඒ කියන්නේ Tamanට විශ්වාසය තියෙනවා දැන් මේ හිතේ අවශ්‍ය කරන පමණට එකඟතාවය සතිය සමාධිය ඔන්න දිනුනලා කියලා. ඊට පස්සේ කයේ මේ විදිහට දැන් දැනටමත් සංවේදනා පහළ වෙලා තියෙනවා. ඉතින් ඒවා නිරීක්ෂණය කරනවා. <clears throat> හොඳට මේ පහළ වෙන පහළ වෙන තැනට හිත යොමු කරමින් යන්නයි තියෙන්නේ. ඇත්තට පොඩි වෙනසක් අපේ කියන්නේ මහාසී ක්‍රමයේ ගෝයෙන්කා ක්‍රමයේ තියෙනවා. ගෝයෙන්කා ක්‍රමයේදී නම් අපි සාමාන්‍යයෙන් හිසේ ඉඳන් දෙපතුල දක්වාම මේ උඩට ඉඳන් පහළට ගෙනියනවා සංවේදනා හම්බ වුණත් නැති වුණත් ඒ ගෙනීමක් කරනවා. නමුත් මහසි ක්‍රමයේදී විශේෂයෙන් අර හම්බ වෙන හම්බ වෙන තැනට යොමුසුලෝ යොමු කරනවා. එහෙම නැත්නම් මතු වෙන මතු වෙන තැනට යොමුසුලෝ යොමු කිරීමක් තියෙනවා. ඒ නිසා ටිකක් අර කියන්න පුළුවන් එක පැත්තකින් මේ මතු වෙන සංවේදනාවන් අපි හිතලා ගත්ත දේවල් නෙමෙයි කොහේ මතු වෙනවද කියලාවත් කියන්න බෑ. ඒ නිසා අපේ හිතේ හැකියාවක් වර්ධනය කරගන්න වෙනවා. අපිට ඕන තැනට ඊටාම යහුසුලුව මේ සංවේදනාව මතුවෙන මොහොතෙදිම මේ අපේ අවධානය යොමු කිරීම සඳහා. දැන් අපිට සාමාන්‍යයෙන් හිත අපිට ඕන ඕන විදිහට හසුරවා ගැනීමේ ශක්තියක් මුලදී නැහැ. නමුත් අපි ක්‍රමානුකූලව භාවනාවක් වඩනකොට අන්නේ ශක්තිය දියුණු වෙගෙන එනවා. එතකොට අපි හිතමු එක්ත අවස්ථාවකදී දකුණු පැත්තේ නම් සංවේදනාවක් පහළ වෙන ඔන්න එතෙන්ට යොමු කරනවා. ඒක අපි තුමු නොදැනී ගියා නම් ඊට පස්සේ ආයේ ඊළඟ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම වම් පැත්තේ නම් දැන් තමන්ට සංවේදනාවක් පහළ වෙන්න අන්න එතෙන්ටත් යොමු කරන්න හැකියාව තියෙනවා. මේ විදිහට අපිට කැමැති කැමැති පරිද්දෙන් හිත ඒ ඒ තැනට යොමු කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ ශක්තිය දිනු කරගන්නයි තියෙන්නේ. එතකොට මුළු ශරීරයම අපිට නිකන් හරියට වැඩපලක් වගේ ඕන ඕන තැනකට හිත යොමු කරමින් මේ ඒ සංවේදනාවන් බලන්න පුළුවන්. ඔය කටයුත්ත ඉතින් සෑහෙන කාලයක් යෙදෙන්න තියෙනවා. කායේ කායනුපස්සී විහෙරති. නැත්තම් වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා බුදුරජාන් වහන්සේ ඉතින් අවධානය අවධාරණය කරනවා. නැත්තම් මේ මතක් කරලා දෙනවා මේක සෑහෙන කාලයක් තිස්සේ කළ යුතු දෙයක්. මේක දවසක් දෙකක් නෙමෙයි සෑහෙන කාලයක් තිස්සේ කරන්න වෙනවා. ඉතින් හොඳට සංවේදනාවන් නිරීක්ෂණය කරද්දී බලන්න මොකද්ද මේවට සිද්ධ වෙන්නේ. මේවා ඇතිවීම නැතිවීම ස්වභාවයේ හොඳින් තේරලත් දැන් එකපාරක් හොඳට තේරලා තියෙනවා. මේ දැනුම නැත්නම් මේ ප්‍රඥාව මේ නුවණ නැවත නැවත එන්න දෙන්නයි තියෙන්නේ. එකපාරක් ඉතින් මදි. ඕක ඉතින් හොඳට බලබලා ඉන්න. එතකොට ආයෙත් ඔන්න වැටෙනවා. ඒස ආයෙත් ඔන්න බලබලා ඉන්නවා. ආයෙත් ඉතින් මේක මේ නිකන් නුවණක් වශයෙන් අපේ අභ්‍යන්තරයේ නැත්නම් අපේ සිතේ නැත්නම් අපේ නුවණක් වශයෙන් මේක හිතේ කාවදින ස්වභාවයක් තියෙනවා. ඉතින් මේකට ඉඩ දෙන්නයි තියෙන්නේ. ඉතින් මේ කාලයක් කරන්න සක්මන් භාවනාවේදීත් මේ විදිහටම Tamanට දැනෙන දේත් එක්ක <clears throat> පාදයන් ස්පර්ශ වෙනකොට පොළවේ දැනෙන දේත් එක්ක ඒ ඒ දැනෙන දැනෙන දැනෙන ස්පර්ශයන්ගේ එහෙම දැනෙන දැනෙන සංවේදනාවන්ගේ හිත පැවැත්වීමයි තියෙන්නේ. හිත පුලුවන් තරම් නිහඬව නිශ්ශබ්දව තියාගෙන මේ සංවේදනාවන් හිම හිත පවත්වන්න ඒවට මොකද වෙන්නේ? ඒවා වැඩ කරන්නේ කොහොමද? ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන ඒ දේ ගැන පොඩි කුතුහලයකින් බලන්න. සාවධාන මනසකින් බලන්න. ඉතින් මේ දේ කරගන්න පුළුවන් නම් ඉතින් තව ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දැටි අදිෂ්ඨානයක් ගැන හිතෙන් හිත දෙස බැලීමට පටන් ගතිමි. වැඩිපුර වේලාවක් සක්මනේ යෙදුණෙමි. සක්මනේදී හිත සංසුන් වූ විට පරයන්කයට ආවෙමි. ආනාපානය ඊතා ඉක්මනට සංවේදී ගියේය. ස්පාසුවක් නැතිව ගලන සිතුවිලි නිසා හෙම්බත් උනේමි. සිතුවිලි දෙස බැලීමට ඉඩක් නැති වූ නිසා පසුතැවිල්ලක්ද ඇතිවිය. අද දවසේ තරම් දැඩි අදිෂ්ඨානයක් නොගත්ෙමි. පාන්දර 4ට පමණ මදක් වේලා සක්මන් කොට පර්යංකයට ගියෙමි. සිත කය ඊතා සංසුන්ය. සිතුවිලි එන්නේ කලාතුරකිනි. ඒවාද හඳුනාගතිමි. මෙලෙස පැය කහමාරක් පමණ පර්යංකයේ සිටියෙමි. මෙම සාන්ත බව ආහාර වළඳන විටද වතාවත් කරන අවස්ථාවේද පැවතිනි. ඊටාම අකණ්ඩ සතියකින් එම කටයුතු කළ හැකි විය. හිත කිසිවක පැටළුනේ නැත. ඊට පසුව පරයන්කට ගෙමි හිතේ සංසුන් බව එසේම තිබුණි. සිතුවිලි එන කාල පරාසයේ ඊටාම දිගය. ඒ අතර එන සිතුවිලිද ඊටාම පැරණි සිද්ධියක් පැරණි මතකයන් දුක් සහිත දේවල් ඒවා සමග මදක් වේලා පැටළුනද ඉක්මනින්ම ඉවත් කළ හැකි විය. ඉදිරි කටයුතු සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳයි කාගෙද කියන්න පුළුවන්ද? ඔව් දැන් කියන්නේ කිසිම ගැටලුවක් නැහැ මේ හිත දිහා බලාගෙන ඒ තියෙන දේවල් වලට අහු වෙන්නේ නැතුව යන්න පුළුවන් හැකියාව එනවා නම් ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ තාම දැන් බලන්න සිතුවිලි ටිකක් හම්බුණාද බලන්න? හම්බුණා. පළවෙනි දවසේ කෙලවරක් නැතුව සිතුවිලි ආවා. මොකද මම ගොඩාක් වෙලා සක්මන් කරලා කරලා පරියන්කිට ගියේ. ඔව්. ඒ වගේ මට හිතේ තිබුණා කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා. දැඩි අදිස්ථානයක් එක්ක. නෑ එතන අර ඕන්ට වඩා මෙව කරන්න කිව්වොත් එතන විසිරෙන්න ගන්නවා. ඒ වීර වැඩි වුණාමත් අමාරුයි. ඉතින් අපි අර පොඩ්ඩක් සමබර වෙන්න වෙනවා. කියන්නේ අපි ඕන්ට වඩා වීරය දරන්න ගියොත් උද්දච්චයට යනවා. වීර කරේ නැත්තම් නින්දට යනවා. ඉතින් ඔය අතරේ තමයි මේක පවත්වන්න තියෙන්නේ. ඒක තමන්මයි හොයාගන්න තියෙන්නේ. දැන් අර සිත දිහා දැන් බලන්න ගත්තාම පුළුවන් තරම් ඒ කියන්නේ අනිත් කටයුතු කරද්දිත් පොඩ්ඩක් බලන්න කොහොමද මේ හිත දිහා නිකන් පොඩි අවධානයකින් ඉන්නේ. වෙන වැඩක් කරනවා. වෙන වැඩ කරද්දිත් පොඩ්ඩක් හිත ගැනත් අවධානයක් තියෙනවා. ඒකයි චිත්තානුපස්සනාවේදී පොඩ්ඩක් ටික ටික ටික මේ කියන්නේ දැන් අපි භවනා කරන්න වෙන් කරගත්ත කාල පරිච්ඡේදය විතරක් නෙමෙයි. උදේ නැගිට වෙලාවෙ ඉඳන් නිින්දට යනතුරුම පොඩ්ඩක් හිත ගැන අවධානය තියාගන්න පුරුදු වෙන්නයි තියෙන්නේ. ඒකට තමයි දැන් මෙතනින් පුහුණුව හම්බෙන්නේ. දැන් මම වතාවත් වලදී ආහාර ගන්නකොටයි ඒක අද දවසේ කරා. ඔව්. ඒකෙදී මට තේරුණා වෙනදට වැඩිය හුඟක් සතියෙන් ඒක කරන්න පුළුවන් කියලා. හොඳයි. ඕක දැන් දැන් සිතුවිලි වල දැන් මේක බැලීම හරහා මොකද තේරිච්ච දේ? අද පරයන්ක කරනකොට සිතුවිලි අතර පරාසය දකින්න පුළුවන් වුණා. පරතරයක්ද? පරතරයක්. කලාතුරකින් ආවේ ඒවත් හරීම පැරණි නිකන් දෝමනස්ස සහගත හිතුවිලි ආවේ. හරි. ඒකට අහු වුණාද? අහු වුණා ටිකක් දුර ගියා. ආපහු ආවා. කොට ගන්න. හරි. ඔහොම දිගට කරන්න. දිගට කරන්න මේ කියන්නේ ඔක කියන්නේ පුහුණුව හරහාම ටික ටික ටික ටික අපිට සිතුවිල්ලිත් සිතුවිලි වලින් අයින් වෙලා හරියට නිකන් වෙන කෙනෙක් හිතනවා අපි බලන් ඉන්නවා වගේ. අරකේ වෙච්ච දේම දැන් මේකෙත් වෙන්න ගන්නවා. ඔන්න සිතුවිලි එනවා. නිකන් දැන් ටික ටික අර අහු වෙන්නේ අපි ඕක ඕක මගේ කරගත්තොත්. ඉතින් එහෙම නැතුව මේක මේ හුදු සිතුවිලි පමණයි. යම් යම් හේතුන් නිසා ඔන්න සිතුවිලි හට ගන්නවා. ඒක සිතුවිලි වශයෙන් නැත්තම් ඒකේ තියෙන ඔන්න දෝමනස්සයක් කියන්නේ සාමාන්‍යයෙන් ද්වේෂ සහගත ස්වභාවයක්. ඉතින් ඒක ද්වේෂසිතක් කියලා හඳුන ගන්නවා. ඊට පස්සේ යන්න දෙනවා. ඊට පස්සේ ඔන්න ආයේ අපි රාගසිතක් ආ ඔන්න රාගසිතක් කියලා හඳුන ගන්නවා යන්න දෙනවා. ඉතින් මේක දැක දැක ඉන්නයි තියෙන්නේ. දැක දැක ඉන්න ඉන්න ඉන්න අන්න හිතේ ප්‍රඥාවක් මේ වර්ධනය වෙනවා. නුවණක් දියුණු වෙනවා. අපි අපේ හිතේ සිද්ධ වෙන නිකන් යාන්ත්‍රණයක් තේරුම් ගන්නවා. ඒක මේක දැකලම ඕනේ තේරුම් ගන්න. ඉතින් තව තව ඔක ප්‍රගුණ කරන්න අපි තව ඉස්සරහට ආයි කියමු ටික විස්තර ටික. හොඳයි. පිංසිත වේ. හොඳයි. සක්මන් භාවනාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වැඩමුළු කිහිපයකටම සහභාගී වූ යෝගියෙකි. සක්මන ආරම්භ කර වම දකුණ ලෙස පාදය දෙස අවධානය යොමු කොට දකුණු පාදයේ ලනුපැදුරේ ගැටෙන තැන් නිරීක්ෂණය කරමින් භාවනාවේ යෙදුණෙමි. වැලිමළුවේදී සක්මන් භාවනාවේදී සතිය විනාඩි 15කට වැඩි කාලයක් අරමුණ කෙරෙහි පවත්වා ගැනීමට හැකි විය. ඉන්පසු සිත විසිර ගියත් වම දකුණ ලෙස මෙනෙහි කරමින් භාවනාවේ යෙදුණෙමි. එවිට මා අතීතයේදී අසුරු කළ අයගේ රූප පෙනී නොපෙනී යන්නට විය. මෙය කීප වරක්ම සිදු වී ඇත. පර්යංක භාවනාව. ස්වාමින් වහන්සේ මා පර්යංකයේ වාඩි වී හුස්ම රැල්ල නාසිකාග්‍රේ වැඩි ඇතුල්වීම බලා සිටීමි. ප්‍රස්වාසයේද නාසිකාග්‍රේ පිටවන ආකාරය බලා සිටීමි. දිගටම හුස්ම මෙනෙහි කරමින් හිඳින විට කය වැනෙන බවක් දැනෙන්නට විය. සිත හුස්ම බැඳී තිබුණි. සිත සංසුන්ව තිබෙන බව මට හැඟිනි. කය නිදා ගන්නා ලෙසත් මට හැඟී ගියේය. භාවනාවට එය බාධාවක් නොවුවත් වරින් වර කය ගැස්සෙන බව දැනිනා ගරුතර ස්වාමින් වහන්සේ මට ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ. හරි. විශේෂ දෙයක් නැහැ. ඒ කියන්නේ ඕක තව ටිකක් දැන් ක්‍රමේ ටිකක් වැටහිලා තිනවා. තව ප්‍රගුණ වෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ සමහර ලාට ඔන්න හුස්ම තැම්පත් වේගන එනකොට අර ඊයේත් අපි මතක් කරගත්තා වගේ අපේ හිතේ තාම අර සතිමත් භාවයේ මදිනම් අපේ හිත නින්දට වැටෙනවා. හැබැයි ඒකෙදි අදහස් වෙන්නේ අපි ටක් ගාලා මේ නින්ද යාගෙන ඕන නැගිටිය යුතුයි කියලා. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කොහොමද මේ හුස්ම සූක්ෂම වෙනකොට ඒ හරහා හිතත් සියුම් වෙනකොට කොහොමද මේ සියුම් අරමුණේ අවදිමත්ව ඉන්නේ. ඕක ඉතින් ටිකක් පුරුදු කළාම ගන්න ඕනේ. ඒ නිසා දැනට තව ටික ටික මේක පුරුදු කරන්න. ටික ටික මේ தત્ත්වය එන්න ඉඩ හරිමින් ඒකට ටිකක් සෝදානමින් යනවා. කලින්ට වඩා දැන් කොහොමද මේ කටයුත්ත කරගන්නේ? දැන් කරන්න කරන්න ඔය ළඟා වෙන මට්ටම ටිකක් ඉක්මනට වෙන්න ගන්නවා. ඉතින් ඒක තමයි ඉතින් අපිට මේ වෙලාවේදී හඳුනගන්න වෙන්නේ මේකේ භාවනාවේ වැඩිවීමක් නැත්නම් දියුණුවක් කියලා. ඉතින් දිගට <clears throat> දිගට කරන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලා සිටින විට සතුන් නලියන ලෙසද තන තන මස්පිඩු චලනය වන්නාක් මෙන්ද එමෙන්ම තදවන බවක්ද දැනේ. මෙයට සිත යොමු කර බලන විට ටික වේලාවක් පැවතීමෙන් පසුව කෙමෙන් ශරීරයේ සැහැල්ලු බවක් ඇති වී එය නොදැනීයයි. මෙසේ සිටින විට නැවත ශරීරයේ වේදනාව දැනෙන්න පටන් ගනී. නැවතය සිහි කරමි. මෙම භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සක්මන් භාව. පාදෙහි යටිපතුලෙහි සිත පිහිටුවාගෙන සක්මන් කරමි. එහි තද ගතියද, සිසිල් ගතියද, විටක උණුසුම් ගතියද දැනේ. විටක ඝන ද්‍රව්‍යයක් යටිපතුලෙහි තැවරී ඇතයි දැනේ. පතුල පතිත වන ආකාරය දැනේ. සිත විසර නොයයි. ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වාණය අවබෝධ වේවා. හොඳයි. සේම වේවා. මේ ඉතින් ඒ සේම වීම සඳහා කටයුතු කරන්නයි තියෙන්නේ. මේ වැඩේ කරගෙන යන්න මම හිතන්නේ විශේෂ දෙයක් අලුතෙන් කියව යුතු දෙයක් නැහැ. ක්‍රමේ ටික ටික හසු වෙන බව තේරෙනවා. පොඩ්ඩක් ආයි පරයන්ක ගැන චුට්ටක් කියන්න. පරයන්ක භාවනාව. ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලා සිටින විට සතුන් නලියන ලෙසද තන තන මස්පිඩු චලනය වන්නාක් මෙන්ද එමෙන්ම තදවන බවක්ද දැනේ. මෙයට සිත යොමු කර බලන විට ටික වේලාවක් පැවතීමෙන් පසුව කෙමෙන් ශරීරයේ සැහැල්ලු බවක් ඇති වී එය නොදෙනීයයි. හරි. හරි. කමක් නැහැ. හැබැයි පුළුවන් නම් තව ටිකක් ආනාපානෙ ඉඳලම ඕක බලන්න ගන්න. ඒ කියන්නේ අපි අර ඉක්මනට ඕක බලන්න ගියා කියලා අපේ වොමනා කරන තරමට අපේ සමාධිමත් ස්වභාවයක් වැඩිලා නැත්නම් ඉතින් අපිට ඒ තරම් දෙයක් මේ වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ පොඩ්ඩක් තව ටිකක් ආනාපානෙ එක්ක ඉන්න. ඒකෙන් අපිට හොඳට හිතේ එකඟතාවය හදාගත්තා නම් ඊට පස්සේ ඔය දේ හොඳට يعني දැන් දැක්කට වඩා හොඳ මේ තොරතුරු සහිතව දැක ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒ හරහා නුවණක් දිනු කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා ඉක්මනට මේවා බලන්න ඕනේ කියලා. ඉස්සෙල්ලා මේ ආයුධය හදාගන්නයි තියෙන්නේ. පර්යංක භාවනාව ගරු ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාවට වාඩි වී නාසිකාග්‍රයට සිහිය පිටුවා සිටින විට හොඳින් ආස්වාස ප්‍රාස්වාසයේ දැනේ. ටික වේලාවක් විසිරී යන සිත ක්‍රමයෙන් තැම්පත් වේ. මා පළමු දිනේදී කමඨහන් වාර්තා කරන විට මාගේ අත්ලේ වේදනාව සඳහන් කළමි. දැන් මේ අත්ලේ වේදනාව නොදැනේ. හුස්ම රැල්ලට සිහිය පිටුවා සිටින විට ඊටමත් සහැල්ලු බවක් දැනුනි. අද දින පර්යංකේ සිටින හැම වේලාවෙදීම ආස්වාස ප්‍රාස්වාසයේ එකම හුස්ම රැල්ලක්සේ සැහැල්ලුවට දැනුනි. කිසිම සිතුවිල්ලක් නොදැනුනි. සක්මන් භාවනාව ඇවිදින විටදී එක් පාදයක් ඔසවන අයුරු අනෙක් පාදයේ බිමට තදවන සැටි විලුඹ ලනුපැදුරට තදවන ඇඟිලි නැවෙන හැටි හොඳින් මෙනෙහි කිරීමට හැකිය. වෙනත් සිතුවිලි මෙනෙහි නොවේ. හොඳයි. එතනත් කියන්න දෙයක් නැහැ. අද නම් මට ලේසි වැඩේ. ඊළඟට යන්න පුළුවන්. <laughs> මේ දිගට කරගෙන යන්න ක්‍රමය අහුවෙලා තියෙනවා. උනන්දුවෙන් කරගෙන යන්න හිත කලබල කරගන්න එපා. ඒ මේක අපි ඒ කියන්නේ අපේ කලබලයට දිනු කරන්නත් බෑ. හිතේ තියෙන්න ඕන හරේ මේ මධ්‍යස්ත භාවයක් තියෙන්නේ. ඒ කියන්නේ කලබල වෙලා මේක හදිසියෙ කරන්නත් බෑ. අත්හැරලා දාලා කරන්නත් බෑ. ඒ නිසා මේ අර ඒ අවශ්‍ය වේගෙ තියාගන්නයි තියෙන්නේ අවශ්‍ය සමබරතාවයේ තියාගන්නයි තියෙන්නේ. එතකොට හිතේ සැහැල්ලුවෙන් සතුටකින් එදා දවසේ වැඩේ කරන්නයි තියෙන්නේ. ලොකු බලාපොරොත්තු අවශ්‍ය නැහැ. එදා දවසේ අදාළ පරයන්ක ටිකයි සක්මන් ටිකයි ගන්නවා. ඔච්චරයි තියෙන්නේ. හොඳයි. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. මෙතෙක් භාවනාවේලත් අත්දැකීම් ඉදිරිපත් කර ඉදිරියට භාවනාව වඩවා ගැනීමට උපදෙස් පතමි. දැනට වසර එකහමාරක් ආසන්න කාලයක් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගෙන් කමඨහන් උපදෙස් ලබා භාවනාව සිදු කරගෙන යමි. වරින් වර සහභාගී වන්නේද කමඨහන් පිරිසුදු කරගනිමින් දැනගත යුතු කරුණු පිරිසිද දැන ගැනීම සඳහාත්ය. නිවසේදී එදිනෙදා කටයුතු වලදී හැකිතරම් දුරට සතිය පවත්වා ගනිමි. වර්ෂාවෙන් බාධා නොවන හැම දිනකම උදෑසනම පැයකට ආසන්න කාලයක් සක්මනේ යෙදෙමි. මුල් කාලයේ මෙන් නොව මා මෙතන දැන් සිටගෙන ඉන්නවා කියා සක්මන ආරම්භ කළ මොහොතේ සිට අරමුණෙන් බැහැර නොවි નિરાයාසයෙන්ම සක්මනේ යෙදී හැක. වම දකුණ වෙනුවට පතුල පොළවේ ස්පර්ශ වන ආකාරය අනුව විලුඹ පතුල ඇඟිලි ලෙස මෙනෙහි කරමින් සක්මනේ යෙදෙමි. බාහිර අරමුණු කරා සිත ගියද නැවත මූල කර්මස්ථානයට ගෙන එම ශනිකව කළ හැක. ඒ පිළිබඳව සතුටු වෙමි. සමහර අවස්ථාවලදී සක්මන් කළා ඇතියයි සිතුනද තව ක්ෂණයක් මෙය කළ යුතුයයි කියා සක්මනේ යෙදීම සිදු කරමි. මුල් කාලයේ මීටර් 30ක් පමණ සක්මන් කරන විට කලාන්ත ගතියක් සක්මනේ පිවිසී යන ආකාරයක් තිබුණි. මේ අවස්ථාවල සක්මනේ මිදී පර්යංකයේ පෑ භාගයක් පමණ සිටමින් එම தત્ත්වය මගහරවා ගනිමි. දැනට දෙපා දැනෙන සියලුම දැනීමේ ඇතින් ඇති සක්මන් කළ හැකි අතර සක්මන් මෙතෙක් ලද අත්දැකීම් පිළිබඳව හා ඉදිරි පියවර පිළිබඳ උපදෙස් ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. පර්යංක භාවනාවද එදිනෙදා දිනක පැය දෙකක් පමණ සිදු කරමි. රාත්‍රී කාලය හා උදෑසන මේ සඳහා යොදා ගනිමි. පරිසරයේ බලපෑම අනුව පහසු කාලයක් පහසු කාලය අලුයමයි. මෙහිදීද කාලසටහනට අනුව පරයන්කයේ පරයන්කයේ සිටීමි. වාඩි වූ සැනින් ආස්වාස ප්‍රාස්වාස ප්‍රකටවන අතර මුළු ශරීරයේම ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය නොදැනේ. නොදැනි හොඳින් ප්‍රකට වේ. ඒ දෙස බලා සිටින විට ආස්වාස දෙකක් අතර පොඩ්ඩක් කියන්නේ මුළු ශරීරයම පර්යංක භාවනාවට එදිනෙදා දිනක දිනට පැය දෙකක් පමණ සිදු කරමි. රාත්‍රී කාලය හා උදෑසන මේ සඳහා යොදා ගනිමි. පරිසරයේ බලපෑම අනුව පහසු කාලයත් එයයි. මෙහිදීද කාලසටහනට අනුව පර්යංකයේ සිටියමි. වාඩි වූ සැනින් ආස්වාස ප්‍රස්වාස ප්‍රකටවන අතර මුළු ශරීරයේම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳින් ප්‍රකට වේ. ඒ දෙස බලා සිටින විට ආශ්වාස දෙකක් අතර දිගු විරාමයක් ඇති බව පෙනේ. උදාහරණ ලෙස තත්පර 4ක් 5ක කාලයක් ලෙස සිටිය හැක. එම සංක්‍රාන්ති අවස්ථාව ඉහත හොඳින් පැහැදිලියි. ඉතා හොඳින් පැහැදිලියි. ආශ්වාසය හා ප්‍රාශ්වාසය අතරද විරාමයක් ඇති නමුත් ආශ්වාස දෙකක් අතර විරාමය මෙන් දිගු නැත. ආශ්වාසය වේගවත් නැත. නිවිසන සිල්ලේ සිදුවේ. ක්‍රමයෙන් හුස්ම සිහින් වී යයි. වරක ආනාපානය නොදැනෙන ආකාරයෙන් දැනේ. මෙවැනි ආකාරයක් සිදුවන්නේ කෙසේදයි සිතේ. මදකින් නැවත ආස්වාසය ප්‍රකට වේ. දුර ගමනක් ගියා වැනිය. හුස්ම දැනේ. සිහින් වේ. නොදැනියයි. නැවත ප්‍රකට වේ. වෙනස් වීම බොහෝය. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ වහන්සේගේ ධර්මදේශනා වලින් අවබෝධ කරගත් පරිදි හුස්මේද අනාත්ම ලක්ෂණයයි සිතමි. ගරු ස්වාමින් වහන්සේ මා නිවැරදිදයි මම නොදනිමි. ආයාසයෙන් හුස්ම සොයා යාමට නොඑසෙහිමි. ඊතා නොපැහැදිලි අරමුණු කරා සිත ගියද මූල කර්මස්ථානයේට ඒවා කිසිදු බාධාවක් නැහැ. ඔහේ එයි ඔහේ යයි සමහර අවස්ථාවලදී සිත අනිමිත්තේද අනිමිත්තේද පවති. නැවත හුස්ම ක්‍රියාත්මක වේ. සමහර අවස්ථාවලදී ඝන හිස්වල වේදනා දැනුණද ඒවා ඉවසා ගනිමින් පැය භාගයක් පමණ එක ඉරියව්වේම සිටිය හැක. කොතරම් වේදනා දැනුණද බොහෝ වේලා පර්යංකේ ගත කිරීමට මා රුචි කරමි. වරක හිස කඩා වැටි තිබෙන බව දැනි නැවත හිස කෙලින් කර කය ඍජුව තබා භාවනාවේ යෙදෙමි. මාගේ භාවනා අධ්‍යක්ීම් මෙපමණ වන අතර මෙහි ඇති දොස් නිදොස් කර භාවනාව ඉදිරියට සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ඊතා ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ධර්මාවබෝධයම ලැබේවා. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? අර මේ බෙල්ල කඩා වැටෙනවා කියලා කියලා තියෙන්නේ කොයි වෙලාවෙදද ඒ? ස්වාමීන් වහන්සේ පරයන්ක ඉඳලා පැය භාගයක් විතර වගේ යනකොට තමයි ඒක දැනෙන්නේ මට. ඒක හැම පරයන්කක් ගානම වෙනවද දැන්? එහෙමත් නැහැ. මම හිතන්නේ පරයන්ක 3-4ක් වගේ එහෙම සිද්ධ වෙනවා. දැන් දවසේ පරයන්ක වලදී තුන් සැරයක් විතර වගේ සිද්ධ වෙනවා. එකම් පරයන්ක එක සැරයයි. ඒක තමයි. තුන් සැරයක් විතර දැන්ට සිද්ධ වුණා. එහෙමද? එහෙමයි. ඒ කියන්නේ මට පොඩ්ඩක් ඔය හරියට එන හරිය එන විදිහ කියන්න. ඒ සිද්ධ වීමට කලින් හොඳට පරයන්ක ඉන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඉඳගත්තු ගමන් මට ආනාපානෙ වැඩෙනවා. ඔව්. අර බාහිර සිතුවිලි આવත් ඒවා එච්චරම තදබල ලෙස දැනෙන්නේ නැහැ. දිගටම ඉන්න පුළුවන් පොඩි නින්දයාමි ස්වභාවයක් වගේ තියෙනවා. හැබැයි නින්දකුත් නෙමෙයි ඒක. හරි. කොහොමත් එක දිගට විනාඩි 30ක් විතර ගියාට පස්සේ තමයි ওই தත්ත්වය ඇති වෙන්නේ. මට නිකන් හැරෙන වගේ දැනෙන නිකන් බෙල්ල ඇල වෙලා වගේ. ඔය කියන්නේ ඔය හරියට එනකොට නිකන් නිදිමත ගතියක් එනවද? නිදිමත ගතිය හරහා නිින්ද නිින්ද ගිහිලා ඔළුව කඩන් ගන්නවා වගේද තේරෙන්නේ? එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ නිින්ද ගිහිල්ලා නැහැ. නමුත් අර නිින්දකින් හැරෙන වගේ තමයි දැනෙන්නේ. එතකොට මම ඉතින් ආයෙ කඳ කෙලින් කරගෙන ආයෙ සැරයක් එක දිගට භාවනා වේදෙනවා. හොඳයි. දැන් ඔතන මේ කඩන් වැටෙන්න කලින් ඇස් යොමු වෙලා තියුනේ ඉස්සරහටද නැත්නම් සමිනස් දැස් පියාගෙන ඉන්නේ. ඔව්. දැස් පියාගෙන නමුත් ඉස්සරහට යොමු වෙලාද තිබුණේ. ඒ කියන්නේ අපි ඇස් ඇස් අපිට ඕනම් පුළුවන් දැන් ඇස් පියාගන්න කලින් අපි තුන් දැන් මෙහෙම ඉදිරියේ බලාගෙන ඉඳද්දී ඔහම ඇස් පියාගන්නවා. ඒත් කලින් ක්‍රියාවන් යොමු වෙලා තියෙන ඉදිරියටනේ. එහෙමයි සර්. අන්නේ අන්න ඒකයි මම මේ අහන්නේ. ඇස් පියාගෙන හිටියට නිකන් මේකේ යොමුව තියෙන්නේ ඉස්සරහටද? එහෙමයි සර්. එහෙම තියෙනවද? එහෙමයි. හරි. එහෙම තියෙද්දි දැන් ආනාපානේමයි හිත තිබුණේ. එහෙම කියන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආනාපානේ හිත තිබුණා. එතකොට හුස්ම රැල්ල සංසිඳීගෙන ගියා නැත්තම් සියුම් මේකන ගියා. ඒක සම්පූර්ණයෙන්ම සියුම් වුණාද? හුඟක් වෙලාවකට සම්පූර්ණයෙන් සියුම් වෙලා සමින්හස මොකුත් නැති වගේ දැනෙනවා. නමුත් එහෙම මට දිගටම ඉන්නත් පුළුවන්. ඔව්. ඒ කියන්නේ දැන් මොකුත් නැතෝ වගේ දැනීම තුල ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. හරි. එතකොට ඒ වෙලාවෙදී වේදනාවන්, කය මේ මොකක්වත් තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට ශරීරයේ එච්චරම දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. උඟ කලාට දෙපා නැහැ වගේ සමහර අවස්ථාවල් තේරෙනවා. ඒ ලොකු දැනීමක් ශරීරය ගැන නැහැ එච්චර. හොඳයි. එතකොට සක්මන් භාවනාවේදී කොහොමද කියන්නේ මේ ඒකෙන්දි තනිකරම මේ හොඳට දැනි දැනි ද යන්නේ නැත්නම් දැනට එහෙමයි ස්වාමිනාසනේ හොඳටම දැනෙනවා. දීපා වලට හැම දැනීමක්ම දැනෙනවා. හුඟ දැන් වැස්ස නිසා ලනු පැදුරෙමයි භාවනාව කෙරුණේ. එතකොට සමහර අර ලනු පැදුර වල ටිකක් අර මට්ටංගිලා මට සිරුට බවක් දෙනවා අලුත් වගේ වගේ ටිකක් කර්කශ බව එහෙමත් දැනෙනවා හොඳටම ඔව් ඒ කියන්නේ ඒවා බලනකොට හිතේ තත්ත්වය මොකද ඒකම තමයි ස්වාමීන් හිතදි පිට යෑමක් මුකුත් සිද්ධ වුන්නේ අරකෙම ඉන්නවා ඒ ඒ ඒ ආකාරයට ඕන තරම් වෙලා මට හිම සක්මන් කරන්න පුළුවන් හොඳයි ඕක ඕක දිගටම කරන්න අරකෙත් වරදක් නැහැ ඒ කියන්නේ පොඩ්ඩක් බලන්න මේ අර අර චුට් මේ දැන් කඩාගෙන වැටෙන එක ගැන පොඩ්ඩක් පොඩි අවධානයකින් ඉන්න. يعني තමන් ඒ ඒ ඒ හරියට කිට්ටු වෙනකොට කොහොමද එක පැත්තකින් හිතේ ස්වභාවය. හිත බොහොම සංසිඳීගෙන ඇවිල්ලා ආනාපාන අරමුණක් නැති වෙලා සම්පූර්ණයෙන් අරමුණු නැති ස්වභාවයක වගේද ඒ හරියද ඉන්නේ කියලා පොඩ්ඩක් ඔය හරියට ගැන ටිකක් අවධානය වැඩියෙන් යොමු කළා මට නැවත කියන්න. එහෙමයි සර්. ඒ කියන්නේ ඒ හරියට එනකොට කොහොමද தત્වේ ඊළඟට ඒ කියන්නේ විශේෂයෙන්ම නිකන් අපි හොඳට ඉදිරිය බලාගෙන වගේ නම් ඉන්නේ ඒක ගැටලුවක් නැහැ. ඊළඟට මේ යද්දි එක පාටම කිසිම පාලනයකින් තොරව ඩක් ගාලම වැටෙනවාද? එහෙම නෑ ස්වාමීන් වහන්සේ. මට නිකන් දැනෙනවා බෙල්ල ඇරවිලා තියනවා කියලා. ඇත්තට මේ වෙලාව ටිකක් බලනකොට ඇස්සරලා බලනකොට ඇත්තට බෙල්ල ඇරවිලා මගේ. ඒ කියන්නේ මේ මේ මේ කතා ගන්න හැරීමක්ද? ඔළුවේ නිකන් හැරීමක් වගේ දෙයක්ද වෙලා තියෙන්නේ. මෙහෙම ඉස්සරහට අර නිින්ද ගිහිල්ලා වැරෙනවා වගේ නැමිලා. ඒක නැතුව මේ අරක ඉඳද්දි එකපාරට මේ ෂණිකව මෙහෙම වැටීමක් නෙමෙයි. නෑ ස්වාමීන් වහන්සේ. අයනම් ගැටලුවක් නෑ. එහෙමනම් ආනාපානයමද දැන් දිගටම කරන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ගැඹුරු දෙයක් තුනක්ම එහෙමද? දැන් මේ අවුරුදු මේ ආවදා පටන් ආනාපානිය තමයි කරන්නේ. ඉතින් හැර වෙන භාවනාව කරන්නේ. රැයට නිින්දට යනකොට මම පොඩ්ඩක් මෛත්‍රී භාවනාව කරනවා. මෛත්‍රී භාවනාවෙන් තමයි නිින්ද යන්නේ. හොඳයි. මේ ආනාපානයේදී ඒ කියන්නේ දැනට තේරෙන විදිහට ආපු කියන්නේ සියුම්ම මට්ටම මොකද්ද? සියුම් කියන්නේ අර දිමේ නිස්කලංකේ අර මෙහෙම විරාමයක් තියෙනවා ඊට පස්සේ ආයෙ චුට්ටක් දැනනවා එහෙම ගිහලා ස්වාමීන් වහන්සේ කියන්නේ හුස්ම රැලි දිහා බලාගෙන ඉන්නවා දැන් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර ගැනීමම දිගට කරගන්න පුළුවන්ද ඒක පුළුවන් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒක දැන් හුස්ම හුස්ම රැල්ල සියුම් වුණාමත් මේක දෙක වෙන් කරගන්න පුළුවන්ද එහෙමයි ඒත් පුළුවන් එහෙමයි හොඳයි කමන්නේ ආස ප්‍රසආසත් එක්කම ඉන්න නාසිකාග්‍රේ හිත තියාගන්න මේක සියුම් මෙච්ච වෙලාවටත් හිත පිට යන්නේ නැතුව මෙතනම ඉන්නවද ඉන්නවා ස්වාමීන් වහන්සේ එහෙමයි කය නිකන් කය සැහැල්ලු වෙලා ඒ නිකන් ප්‍රීතියක් පහළ වෙලා ඒ වගේ දේවල් වෙනවද නැත්නම් ඔහේ එතනම තියෙනවද නිතර එහෙම එහෙම පවතිනවා මකට වෙනසක් දැනෙන්නේ ඒකයි මට තියෙන ගැටලු දැන් මොකද්ද ඊළඟට එහෙමනම් පොඩි වෙනසක් අපි කරමු ඒ කියන්නේ දිගටම මේක වෙන මේකෙන් යනව වෙනුවට දැන් නාසිකාග්‍රයේ හිත ওই විදිහට ඉන්න පටන් ගත්තට පස්සේ හොඳට හුස්ම සංසිඳුණා. හුස්ම එතනම තියෙනවා. මේ හුස්ම නෙමෙයි මොකද්ද මේ අවධානය එතනම තියෙනවා. සතිමත් බව එතනම තියෙනවා. තියෙද්දි පොඩ්ඩක් කයට යොදවට දැන් කමන්නේ කයට යොදන්න. කයේ දැනෙන දේවල් වලට යොදන්න. පටන් ගන්න මේ ස්පර්ශ වෙන තැන් වලින්. වදින තැන් වලින් පටන් ගන්න. ඒ තැන් වලට හොඳට හිත යොමු කරමින් බලබලා යන්න. ස්පර්ශ වෙන තැන් වලින් බලන්න හොඳට බලාගෙන ඉන්නවා. ආයෙ තව තැනකට බලාගෙන ඉන්නවා. තව තැනකට බලාගෙන ඉන්නවා. මම දැන් මේක මිට කලිනුත් විස්තර කරා. අර ආයොන්න ආනාපානෙට පැන්නොත් පොඩ්ඩක් බලන්න මේ මේ අලුත් තැන තියන්න පුළුවන්ද කියලා. මේ ඒ විදිහට පොඩ්ඩක් අපි මේකෙන් පොඩ්ඩක් මේ පැත්තට දාලා චුට්ටක් කළා මට ආයි කියන්න. ඔව් ස්වාමීන් වහන්සේ දැන් අර ආනාපානී සංසිඳල නොදෙනී යනවනේ. ඊට පස්සේ අර මම එහෙම ඉන්නවනේ පරයන්කේ. ඊට ටික වෙලාවකින් ආයෙත් සර මතු වෙනවා. හොස්ම මතු වෙනවා. ඔව් කමන්නේ. ඒ ඒක ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මතුවෙන්න මතුවෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේක හොඳට සංසිඳුණාට පස්සේ දැන් ඒ කියන්නේ සයන කාලයක් දැන් කරන හින්දා හිතේ සැහෙන කියන්නේ එකඟ භාවයක් හැදිලා තියෙනවා. ඒ නිසා කයට යොදන්න දැන්. කය දැනෙන දේවල් වලට දාන්න. දාලා ඒක හොඳින් නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කර මොකද මෙතනත් යමක් තියෙනවා ඉගෙන ගන්න. ඒ කියන්නේ පුහුණුවක් තියෙනවා. කය නිරීක්ෂණේ කයේ දැනෙන සංවේදනාවන් බලන්න ගියාමත් එතන කියන්නේ හිත හසුරව ගන්න පුරුදු වෙන්න වෙනවා. එහෙනම් පොඩ්ඩක් ඒක කළා මේ කියන්න මේ කොහොමද ඒකේ තොරතුරු කියලා. ස්වාමීන් වහන්සේ කයි සංවේදනා කේන්ද්‍ර වේදනක් දැනෙන ස්ථාන ඔව් බලන්න කියනවා. ඔව් ඔව්. එහෙම. ඔව්. හොඳයි. සක්මනේ වෙනසක් අවශ්‍ය නැහැ. ඒක යන විදිහම හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් පතේ කෙළවර සිට මුලින් වම් පාදයේ විලුඹ ඔසවන විට සැහැල්ලු බව අත්විඳිමි. ඒ අවස්ථාවේම පාදයේ ඇඟිලි පොළව සමග ගැටි ඇති නිසා තද බව අත්විඳිමි. ඇඟිලි ටික එසවීමේදී වම් කකුල හරිම සැහැල්ලුය. පාවෙනවා මෙලින්. දකුණු කකුල මුළු සිරුරේම බරදරා ඉතා බරට තදට පවතී. සිරුර ඒ පැත්තට සුළු ලෙස හැරී ඇත. වම් කකුලේ ඇඟිලි පොළව දෙසටත් වම් වලලු කර හන්දිය නැමී පිටිපසටත් දනහිස් හන්දිය ඉදිරියට නැමී ඇති අයුරුත් උකුල් ඇට හන්දිය ඉහළ දෙසටත් නැමී ඇති අයුරු නිරීක්ෂණය කළෙමි. පාදයේ ඉදිරියට ගෙන යාමේදී ධනහිස් හන්දිය මුලින්ම දිගහැරෙන අතර ඊළඟට උකුළු ඇට හන්දිය දිගහැර හැරුණි. වලලු කර හන්දිය අන්තිමට දිගහැරුණේ විලුඹ බිම තැබීමට සුළු වේලාවකට පෙරය. විලුඹට බරගතියත් තදගතියත් දැනුණ අතර මෙය කකුලේ මැද ප්‍රදේශයටත් ඊළඟට ඇඟිලි දක්වා විහිදෙන විට කකුලටම බරගතිය තදගතියට අමතරව පොළවේ ලනුපැදුරේ ඒකාකාරී රළු ගතිය අත්විඳෙමි. පාදයත් ලනුපැදුරත් අතර සීතල උණුසුම වෙනසක් නැත. ඊයේ හවසත් අදත් වැලිමලුවේදී වැලිවල තෙත ගතියත් ඊයේ අද උණුසුම් ගතියත් අත්විඳෙමි. අමතර බොරළු ලොකු වැලිකැටවල ගොරෝසු බවත් වැලිවල සිනිදු බවත් නිරීක්ෂණය කළමි. වම් පාදය සම්පූර්ණයෙන්ම පොළවේ ගැටෙන විට අනායාසයෙන් දකුණු විලුඹ එසවෙන බා මෙන්ම මුළු සිරුරටම ඉදිරියට නැමුනි. මේ වන විට වම් කකුලේ පටන්ගත් තැනමෙන් දකුණු කකුලේ ඇඟිලි පොළවේ ගැටි ඇති ඇත බරය තදය මේ අයුරින් මාරුවෙන් මාරුවට කකුල් දෙකේ ක්‍රියාවලිය බයිසිකලයක පැඩලයක් එක කරකවනවා වාගේ අත්දැකීමක් ලැබුවෙමි මේ පිළිබඳ ලොකු ස්වාමීන් වහන්සේගෙන් විමසූ විට පැවසුවේ ඒකාරව සතියේ ක්‍රියාවට හුඟක් කිට්ටු බවත් තවත් හොඳින් නිරීක්ෂණය කරන්න කියාය නමුත් මාහට මෙතෙක් කිසිම අලුත් අත්දැකීමක් ආවේ නැත. හැම සක්මන් වාරයකදීම දිනපතා මේ ක්‍රියාදාමයේ අත්විඳින අතර slowly, mindfully, silently කරන වේලාවට පමණක් මේ අත්දකින අතර ඉක්මනට සක්මන් කළොත් මේ විස්තර දැකගත නොහැකි අතර සමහර විට සිත පිට යන වාරද ඇත. වැරදි ඇතොත් ගෞරවයෙන් නිවැරදි කරන්න උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය විරංජනයක් ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. ම්ම් ලකුසානන්සේ කියපේකම තමයි කියන්න වෙන්නේ. මේ ඉතින් ඕකේ කියන්නේ අපිට එක පාරට මේ කියන්නේ ඉස්සරහා පියවරට යන්න කියන්නේ උවමනාවක් තිබුණාට එහෙම යන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් යුක්තව කරගෙන යන්න. කියන්නේ මේ විස්තර ටික පෙනීමම ඒ කියන්නේ Tamanට ක්‍රමයෙන් දැන් ක්‍රමානුකූලව හසු වෙලා තියෙනවා. ඒ කියන්නේ ටික ටික දැන් ওই තරම් හොඳට විස්තර බලන්න තරම් හිතේ ලොකු එක පැත්තකින් ඉවසීමක් වර්ධනය වෙලා තියෙනවා. අනිත් එක දැන් අර තමන්ගේ හිතේ තියච්ච විසිරිච්ච ගතිය සෑහෙන අඩු වෙලා තියෙනවා. ඊට අමතරව අපි දැන් ලෝකේ අනිත් දේවල් සියල්ල අමතක කරලා දැන් මේ කයත් එක්ක යන පරීක්ෂණයක් තියෙනවා. ඉතින් මේ පරීක්ෂණයෙන් ලැබපු නිරීක්ෂණ ටික තමයි දැන් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. තව තව ඕක කරගෙන යන්න. ඕක ඕක වර්ධනය වුණාට පස්සේ තමයි තව ඉස්සරහට යන්න තියෙන්නේ. ඕකේ ඕන් නම් බලන්න නිකන් තමන්ම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මේ දේ කරනකොට හිත බොහොම නිස්කලංක නම් ඒ කියන්නේ වඩා හොඳයි. මේ වෙලෙදී ඒ කියන්නේ හිතට කියවන්න දෙන්න එපා මේක තදය, මේක ගොරෝසුය, මේක උණුසුම්ය, මේක සිසිල්ල කියලා අර අත්දැකීම විස්තර කිරීම පවා නතර කරන්න. කියන්නේ හිත දැන් කියලා දෙනවනේ ආ මේක නම් දැන් උණුසුම්, මේක නම් දැන් සිසිල් කියලා තමාට හිත මේ පනලා ඉස්සරහට ඔන්න කියලා දෙන්නත් හදනවා. ඒක අවශ්‍ය නැහැ. එනකොට එයාට කියන්නේ පැත්තකටලා ඉන්න මං වැඩේ කරගන්නම් කියලා එයා හිත පොඩ්ඩක් පැත්තකින් තියලා නිහඬ කරලා තමන් බොහොම සාවධානව බලාගෙන යන්න. එතකොට ඔන්න තව තව මේ මේ අරමුණේ හිත ගැඹුරට යන්න පටන් ගන්නවා. හිතට ටිකක් අර හිත සරල කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. නිසා බලන්න පොඩ්ඩක් මේ මම දන්නේ මේක දැනටමත් කරනවා වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම කරන්නේ නැත්නම් පොඩ්ඩක් මේ කොටසත් එකතු කරගන්න. හිතේ හිතෙන් මේවා ගැන විස්තර දෙන්න අවශ්‍ය නැහැ ඒ වෙලාවේදී. හිතට තියෙන්නේ බොහොම සාවධානව නිහඬව ඉන්න පමණයි. අපිට තියෙන්නේ මේ දැනෙන දේත් එක්ක සතිමත් වෙන්නයි. අවසාන ප්‍රශ්නය අපේ හඳුරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අනිමිත්ත සමාධියෙන් පසු සිත ගැඹුරට නොගොස් චේතනා කම්පන චංචල එකවර දැනේ. දෙකම එකසේ දැකිය හැකිය. වරින් වර සිත ගැඹුරට යයි. ඉදිරියට තවදුරටත් උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ. කාගේද කියන්න පුළුවන්? ඔව්. මට මතක නැහැ පොඩ්ඩක් කලින් කියන්නේ පොඩ්ඩක් විස්තර කරනවද මේ කොහොමද ආවේ කියලා මේ ගමන? සන්නහස ඉස්සලා මේ ආනාපාන සතිය සිමුණාට පස්සේ වේදනා ඊට පස්සේ සිතවිලි ඔව් ඊට පස්සේ එනේන අරමුණු ඒව බැලුවා හරි ඊට පස්සේ තමයි දැන් ගැඹුරට ගැඹුරටම ගිහිල්ලා තමයි ඉස්සරලා හිටියේ හරි ඒක සැරයක් ඔබ වහන්සේ සඳහන් කරා ඒක සමති පැත්තට හැටවගේ කියලා ඔව් පස්සේ දැන් මේ ළඟකදී ඉඳන් තමයි ගැඹුරටත් යනවා නැවත නැවත අර හිත එනවා උඩට. ඔව්. ඇවිල්ලා ඒ අතරෙදි තමයි දැනෙනව කම්පන චංචල. ඔව්. ඊපස්සේ ආයිත් ගැඹුරට යනවා. ඔව්. දැන් ඔය දැන කම්පන චංචල දැනෙන්නේ ඈතින් වගේද නැත්නම් මේ හිත අර ඉස්සර කම්පන චංචල බලනවා වගේ මේවා අස්සට ගිහිල්ලා හොඳට නිරීක්ෂණය කරමින් බලනවද? නැහැ, ඒවා ලාවට දැනිලා නැතුව යනවා. හොඳයි. චේතනත් සමහර ඒවා බොඳ වෙලා යනවා, සමහර ඒවා විතරක් තේරුම් ගන්න පුළුවන් එකක් දෙකක් වගේ. ඔව්. දැන් يعني කලින් අපි තුමු දැන් සමාධිය හොඳට තිබිච්ච මට්ටමේදී අපි තුමු කිසිම සිතුවිල්ලක් නැහැ. හිත බොහොම يعني අරමුණකින් අරමුණක් ඇත්තෙම නැහැ කියලා. ඒ ඒ தත්ත්වේ දැන් මතු පිටින් ගන්නත් පුළුවන්ද? එහෙමයි. පුළුවන්. ඒ කියන්නේ මම අහන්නේ දැන් අපි තමු දැන් ටිකක් හිත සමාධි කළා අපි ඉඳද්දී මේ සමාධියේ බලය නිසා සමාධියේ ශක්තිය නිසා අරමුණ එන්නේ නැහනේ. හිත නිමිති ගන්නෙ නැහනේ. ඒක කරන්න පුළුවන්ද සමාධියට නොගිහින්? එහෙමනම් බැලුවේ නැහැ. ඒක පොඩ්ඩක් බලන්න. ඒක කියන්නේ දැන් පොඩ්ඩක් නිකන් වාඩි වුණාට පස්සේ නිකම්ම කෙලින්ම පොඩ්ඩක් හිත දිහා බලන්න යනවා ආනාපානේ ඕනෙත් නැහැ. ඒ ආනාපානේ හරහා ගිහිලාද යන්නේ? ආනාපානේ දැනෙන්නේ නැහැ. වාඩි වුණ ගමන් සමාධිය එනවා. වරින් වර වාඩි වුණ ගමන්ම සමාධිය හරි. වාඩි වුණ ගමන්ම සමාධිය. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදීත් අනායාසයෙන් සිද්ධ වෙනවා සක්මන. ඒ කියන්නේ සක්මනේ කය ඇවිදිනකොට හිත කොහෙද තියෙන්නේ? හිත ඒ දෙපතුලේ දෙපතුල් පිළිබඳව දැනෙනවා. හිත පිට යන්නේ නැහැ. පිට යන්නේ නැහැ. ඒ කියන්නේ දෙපතුලේ ඒ දැනෙන දේ අරමුණු කරමින්ද හිත ඉන්නේ. එහෙම අරමුණු වෙනවා හිතට. ආහා. ම්ම් එතනදිත් ඒ කියන්නේ හිත මෑනියෝ බලෙන්ම අරමුණට දානවද නැත්නම් නැහැ නැහැ දැන් අඩිය තියෙනකොට මෙහෙම තේරෙනවා තේරෙනවා බලන්න පොඩ්ඩක් හිත දිහා තවත් පොඩ්ඩක් නිකන් විමසීමක් කළා දැන් අපි ඉස්සෙල්ලා නම් අපි දුන් කලින් පටන් ඒ කියන්නේ ඉස්සර කාලේ සක්මන් භාවනාව කරද්දී අපි අපේ මුළු ශක්තිය යොදලා මුළු හිතේ මුළුම අවධානයම මේ ආරමුණට යොදනවානේ. දැන් බලන්න මේ දැන් කරද්දී ඒ විදිහටද වෙන්නේ නැත්නම් ඊට වඩා වෙනස් විදිහකටද? තේරලා නැද්ද මාකත් වෙනසක් එහෙම? දැන් ඉස්සර කාලේ භාවනාව පටන් ගනිද්දී එතන දැන් සතියෙම බලනවා. හොඳට එකඟව කරලා බලනවා. බලද්දි හිතන්න දැන් මේ අරමුණේ විස්තර බලන්න කියලා අපි දැන් මුළු අනිත් මුළු ලෝකෙම අමතක කරලා මේකට යොදලා බලනවානේ. ඒ බැලීමේ දැන් මේ දැනීමේ අතර වෙනසක් තියෙනවද? වෙනසක් තියෙන දැන් අර එහෙම බලෙන් බලන්න අවශ්‍ය නැහැ. ඔව්. ඒ බීම පතුල් පොළවේ ගැටෙනකොට දැනෙනවා. ඒ දැනෙන්න සීතල හරි ගොරෝසු හරි ඒ වගේ දැනෙන දෙයක් දැනෙනවා. ඒක හිතලා කරන්න අවශ්‍ය නැහැ. ඔව්. දැන් ඒ අරමුණ දිහා බලන වෙනුවට නිකන් හිතටම අවධානය ගන්න. මොකද මේ දැන් ආයි කයට දාන්න ගියොත් ඔකේ يعني දැන් උතනදී ඇත්තටම يعني අරමුණු වලින් හිත තව තව තව ටිකක් නිදහස් වෙන එක වටිනවා. එහෙනම් මේ කයට දැන් දාන්න අවශ්‍ය නැහැ. ඒ ඒ අරමුණට දාන්න ඕනේ නැහැ. බලන්න පොඩ්ඩක් හිත දිහා බලන්න. සක්මන තමයි වෙන්නේ. කය ඇවිදිනවා. හැබැයි බලන්නේ හිත දිහා. එහෙම වෙන්න මම පොඩ්ඩක් කරන්න. කළා නිකන් හිත තියෙනවා නම් නිදහස්ස ප්‍රශ්නයක් නැහැ. චුට්ටක් ඔය දේ කළා බලලා මට කියන්නකෝ. ඊට පස්සේ පරයන්ක භාවනාවේදීත් සක්මන හුඟක් වෙලා කරලාද මේ පරයන්කට යන්නේ? පැය භාගයක් විනාඩි 40ක් වගේ තමයි කරන්නේ. ඔව්. ඒ කියන්නේ ගිහිල්ලා ඉඳගත්ත ගමන් සමාධියකට යනවා කියන්නේ මොන වගේ සමාධියක්ද? ඉඳගත්ත ගමන් දැන් හිත එකඟ වෙලා තියෙන්නේ. ඒත් එක්කම ඔය කම්පන චංචල හව චේතනා වරක් දෙකක් වගේ දැනෙනවා. හරි. ඒ දැනිලා හේමම සමාධි වෙනවා. සමාධි වෙනවා. ඔව් එහෙනම් සමාධිය වැඩි තාමත්. තාමත් වැඩි ගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ සමාධියම ඔස්සේ ගියොත් එහෙම ඒ කියන්නේ විපස්සනා පැත්තට ගන්න පුළුවන් මේ මේ දියුණුව පොඩ්ඩක් ඇහිරෙන ගතියක් තියෙනවා. මොකද හිත සමාධිමත්මනේ. මෙතෙන්දී කියන්නේ විපස්සනා පැත්තෙන් ඉස්සරහට යන්න නම් මේකේ කෙලස් ටිකකුත් අවශ්‍යයි. එහෙනම් දැන් මේ පරයන්කේ පැය එකමාරක් වගේ තමයි ඉන්නේ. ඒකට දෙසරයක් විතර වගේ පරයන්කේ පැය එකමාරක් ඉන්නවද? එහෙමයි. වැඩි වැඩි. ඒ කියන්නේ එච්චර සමාධියක එච්චර කාලයක් සමාධියේ ඉඳීම හරහා තව සමාධි පැත්තමයි යන්නේ. ඒ අතරට දෙසරයක් විතර වගේ තමයි අර චේතනා එහෙම චුට්ටක් දැනෙන්නේ. ඒත් වැඩි වැඩි. ඒ කියන්නේ සමාධිය වැඩි. ඒ පැත්තෙන් දැන් ඒ කියන්නේ සමාධියම නින්නේ කියන්නේ. දැන් පැය භාගයක් සක්මන් කරනවා පැයකමාර සමාධිය ඉන්නවා. <laughs> ඒකට ඒක ඒක අනිත් පැත්ත ගහන්නයි තියෙන්නේ. පැය එකමාරක් සක්මන් කරනවා පැය භාගයක් සමාධිය ඉන්නවා. කිලින්ම සක්මනටම දාන්න දැන්. පුළුවන් තරම් මේ පොඩ්ඩක් ඒ කියන්නේ දැන් තේරුම් ගන්න තියෙන්නේ අපි සමාධිය ඉන්නවා කියන්නේ බංකර එකේ ඉන්නවා වගේ. බංකර එකේ ඉඳලා යුද්ධ දෙනන්න බෑ. <laughs> දැන් තියෙන්නේ තනිකර යුද්ධයට වහින යුගයක් තියෙන්නේ. ඒ හින්දා දැන් පොඩ්ඩක් මේ කියන්නේ අපිට ලැබිච්ච සතියක් සමාධියක් ප්‍රඥාවක් තේනවා නම් ඒක තියෙන අවස්ථාවේදී අපි ඒකෙන් වැඩ ගන්නයි තියෙන්නේ. ඒ නිසා මේ සමාධියට යන්නේ අඩු කරන්නම වෙනවා. නැත්තම් ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ අපිට හුඟක් වෙන්නේ මේ සමාධි ශක්තිය හරහා සියලුම කෙලෙස් යටපත් වෙනවා. ඒ කියන්නේ ඕක සමතයෙන් පවා සිද්ධ වෙන්න පුළුවන්. අපි ලොකුවට විපස්සනාවක් ඕනෙත් නැහැ. කෙනෙක් අපිටම හොඳ සමත සමාධියක් දිනු කළා ඒක වඩනවා කියලා. දවසේ සෑහෙන වෙලාවක් සමාධි කරමින් ඉන්නවා කියලා. ඉතින් ඒකෙන් සෑහෙන කෙලෙස් යටපත් වෙනවා. හිතන්නේ එතකොට මේ කෙලෙස් නෑ දැන්. ඔන්න හොඳයි කියලා තමයි හිතන්නේ. නමුත් ඔක්කොම යටපත් වෙලා තියෙන්නේ. නමුත් අපි හිතමු යම්සි හේතුවක් නිසා ලෙඩක් දුකක් වැළඳලා. හරි මොකක් හරි වෙලා අපි හිතමු දැන් සමතයක් කරපු කෙනෙකුට භාවනා කරගන්න බැරි වුණා කියලා. අන්න ඔක්කොම ටික මතු වෙනවා ඉතින්. දැන් අපි විපස්සනා කරපු කෙනෙකුට එච්චර නැතු වෙන්න පුළුවන්. නමුත් Tamanට අපේ හිතේ ඇත්ත ස්වභාවය නැත්නම් හිතේ වර්තමාන වශයෙන් ආශ්‍රව ධර්මයන්ගේ අනුසය ධර්මයන්ගේ தත්ත්වය මොකද කියලා බලන්න නම් අනිවාර්යයෙන්ම හිතට පොඩ්ඩක් කැළඹෙන්න ඉඩ දෙන්න වෙනවා. ඒකයි අපි අපි හොඳට නිකන් ඔහේ තනියෙන් ඉඳගෙන අනිත් ඈත් කතා බහ කරන්නේ සමාධියෙම ඉන්නවා නම් ඉතින් ඒ අපි මුලාවටපත් වීමක් වෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට ඒ කියන්නේ විපස්සනාවේ ටික ටික කියන්නේ දියුණුවක් ලැබෙද්දී අනිත්‍යය හරහා තමයි අපිට මේ අපේ කෙලෙස් තියෙන බව වැටහෙන්න ගන්න. මොකද අනිත්‍යයත් එක්ක කටයුතු කරද්දී අපිට සමහර ලාවට කියන්නේ අපි කැමති දේම සිද්ධ වෙන්නේ නැහැනේ. නොරුස්නා ගති පහළ වෙනවා. අනිත් අය අපේ හිතට දෙන දේවල් කියනවා. නැත්නම් අපි අකමැති දේවල් සිද්ධ වෙනවා. ඔය හැම දේවල් හරහාම මේ අපේ හිතේ ඔන්න කෙලෙස් ඇවිස්සෙන්නේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒ ඒව හරහා තමයි අපි කවුද? අපේ හිතේ ස්වභාවය මොකක්ද කියන එක හෙලි වෙන්නේ. ඒකට අපි ඉඩ දෙන්නත් ඕනේ. ඊට අමතරව අපි මේ සමාධියෙන් එන ඒ සමාධි කරන ස්වභාවය මේ කියන්නේ මාත්‍රය දැනෙන්න පාවිච්චි කරන්න වෙනවා. නැත්තම් අර බෙහෙත් වැඩියෙන් ගත්තා වගේ තමයි. ඉතින් තව ඕක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න එනවා මේ පැය භාගයක් විනාඩි 5ක් හිටියත් ඇති. <laughs> අපි පැය කාලක් විතර ඉන්න මේ නිකන් බොහොම මතු පිටින්ම ඉන්න. يعني මේ මතු පිටම හිත තියාගෙන ඉන්න. සක්මනේ සෑහෙනේ දෙන්න. පුළුවන් තරම් සක්මනේ දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ මේ සක් ඔය විදිහටමද වාඩි වෙලා සමාධිය වෙන්නෙත්. <laughs> ඒක හොඳටම සමාධියට යන්නේ. වැඩි හොඳටම වැඩි. <laughs> ඒ හින්දා දැන් සම්පූර්ණ අනිත් පැත්ත හරවන්න වෙනවා. තේරුණාද මම කියන කතාව තේරෙන්නේ නැතිනේ නේද? එහෙම තේරුණා. සක්මන වැඩි කරලා පරයන්ක අඩු කරලා. දැන් මම කියන්නේ මේකෙන් වෙන පාඩුව, Tamanගේ පැත්තට වෙන පාඩුව Taman තේරුම් ගන්නයි තියෙන්නේ. නැත්තම් අර සමා දැන් අපිට වෙන්නේ හුඟක් වෙලාවට සමාධියක් හදාගත්තට පස්සේ අපි කැමති අපේ භාවනාව වශයෙන් අපි ගිහිල්ලා ටක් ගාලා වාඩිලා සමාධිය තුළට යනවා. ගිහිල්ලා ඒකට වෙලා ඉන්නවා. නමුත් එතන තියෙන්නේ නිකන් මේ මේ වර්ධනයක් නෙමෙයි. ඒ හරහා ඉතින් හිතත් ඉතින් එතනටලා ඉන්නවා. අයිස් පෙට්ටිය දැම්මා වගේ වර්ධනයක් නැහැ. ඒ කියන්නේ අපේ කෙලස් ටික ඔක්කොම යට තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් කෙලස් ටික මතු කරගන්න නම් අනිවාර්යෙන් පොඩ්ඩක් මේක මේ කියන්නේ සමබර කරලා ගන්න වෙනවා. සමාධිය විතරක් සම්පූර්ණයෙන්ම ඉස්සරහට ගත්තොත් සම්පූර්ණයෙන්ම වැරදි නිගමනවලට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේක අඩු කළා පොඩ්ඩක් හිත කැළඹෙන්න නැත්නම් හිත හිතේ හිතේ යථා ස්වභාවය මතුවෙන්න ඉඩ දෙන්න වෙනවා. හොඳයි. හරි. විකිත ප්‍රශ්න අවසානයේ අපි ආවොනේ. වාචික ප්‍රශ්න තිබේ නම් ඉදිරිපත් කිරීමට කාලය. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රතිවේක්ෂාව හත ගැන ඊයේ පෙරදා සඳහන් කරා. ඒත් වශයෙන්ම ලොකු ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 3-4කට උඩදී මෙතුමියක් දන්නවා ඉදිරිපත් කළා තිබුණා අපි ඒවා පුහුරු පුරුදු වෙලා තිබුණ නිසා අච්චර අපහසුයක් නෑ මේවා කරගෙන යන්න මට ඔබ වහන්සේගෙන් දැනගන්න ඕනේ විසාකාව විසාක ධම්මදින්නා රහත් මේරින් වහන්සේ අතර තිබ්බ සාකච්ඡාවේදී තිබ්බා සංඥා වේදිත නිරෝධ සභාපත්තියක් ගැන. ස්වාමීන් වහන්සේ ධානය වලට යන්න ඕනේද මම කරලා පුරුදුයි. එතකොට දැන් අත වශයෙන්ම කාමරාග පටිග වගේ දේවල් ඇති වෙන්නේ නැහැ නේද ඒ විදිහට කියව? ඔව් ඇත්තටම මේ දැන් ධර්මයට අනුව ඉතින් සඳහන් වෙන්නේ අනාගාමී වෙච්ච කෙනෙකුට රහත් වෙච්ච කෙනෙකුට ඒ වගේම අෂ්ට සමාපත්තියෙන් හොඳට ප්‍රගුණ කළා. කියන්නේ සාමාන්‍ය මොකද කියන්නේ වශී කළා තිබුණ කෙනෙකුට ඔන්න ඒ தත්ත්වයට යන්න පුළුවන් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. කාමරාග පටික දෙක නැහැ අනාගාමී කෙනෙකුට. මට දැන් අවුරුදු සෑන 40කට විතරදී රේරුකාණේ චන්දවිමල හාමුදුරන්ගේ අභිධර්ම මාර්ගයේ තිබිලා මම දසකසින භාවනාව ඇඳ ඇඳ වැඩුවා. අතෝසිමසෝ ඇදලා ඒව ඔක්කොම ඇදලා තමයි කරේ. හරි. දැන් උන්වහන්සේ කියලා තිබුණා පටවි ධාතුව අඩි 8ක් දුර තියලා නිකන් රොටියක් වගේ හදලා ඒක රතු පස් නැතුව බොර පස් නැතුව හදලා ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ කඳුළු වැටෙනවා. ඒක දිහා බලාන සෑහෙන කාලයක් එතකොට ස්වාමීන් වහන්සේලා හිටියේ නැති නිසා මම ඒව පුරුදු කරා. අත වශයෙන්ම ස්වාමීන් වහන්සේ පුදුම දෙයක් වෙන්නේ. Mm-hmm. හිතට විශ්වයෙන් දෙනවා අරමුණු ඒ ධ්‍යාන ඒ දසකසින වඩනකොට හිත කොහේ ගියද දන්නේ ඒ mm-hmm. තරම් හරියම කසින තේජෝ කසිනේ ගොඩක්ම mm-hmm. හරියම වටිනවා ඉතින් අපිට හිමාලයේ ස්වාමින් වහන්සේ නමක් හම්බුණා උන්වහන්සේ කිව්වා තේජෝ කසිනේ වඩින තරමට වඩන තරමට හොඳයි භාවනාවක් කරන්න පෙර ඒකේ තමන්ගේ තුල තියෙන ඉන්න දෝෂ තියෙනවා නම් ඒවා නැති වෙනවා කියන එක උන්වහන්සේ ප්‍රකාශ කරා. අත වශයෙන් මේක ඇත්තක්. ස්වාමීන් වහන්සේ හොඳට සමාධිගත වෙනවා. සෑහෙන පැය දෙක තුන මං ඉඳලා තියෙනවා. ඒ නිසා හුරු පුරුදු වෙලා තියෙන නිසා වහන්සේට කියන්නේ ධ්‍යාන වලට යා යුතුම තුංගා ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවලදී ඒක ප්‍රකාශ කරනවා. ඒකයි. ඔව්. ඔව්. ඇත්තටම කියන්නේ මේ ගියා කියලා වරදක් නැහැ. නමුත් අර අපි ඕකටම ඕකෙම නිකාන්තයක් ඇතිලා ගත්තොත් ඕකෙටම ලොකු මේ කියන්නේ නැඹුරුවක් නැත්නම් කැමැත්තක් ඕකෙම මේ ඕතනින්ම නතර වුණොත් එතන තමයි අපේ වෙන හානිය. ඒ කියන්නේ මේකෙන් මේකේ ගිහිලා ඒක පාවිච්චි කරන්න ඕනේ හිතේ එකඟතාවය අවශ්‍ය පමණට දිනු කරගන්න පමණයි. ඊට පස්සේ ඕකෙන් එළියට ඇවිල්ලානේ විපස්සනාව පඩන්න වෙන්නේ. ධහනේ ඇතුළේ ඉඳන් විපස්සනාව කරන්න බැහැනේ. දැන් කරලා පුරුදු තියෙන නිසා මම කියන්නේ ස්වාමීන් වහන්සේ හිත අර කෙලස් වලට යන්නේ නොදී ඒ වගේ දෙයක් ඔව් පුළුවන් ඒක තමයි පුළුවන් අර මේ මෑණියන්ටත් කිව්වා වගේ දැන් ඔතෙන්දී අපි ගොඩක් දුරට යන්නේ මත් හදට ඔව් කියන්නේ හැකියාව තියෙන්න පුළුවන් ඒකේ ගැටලුවක් නැහැ කියන්නේ දැන් සමත සමාධි තරන්නේ විපස්සනා සමාධියක් වුණත් සමාධි මට්ටමක කියන්නේ සමාධියක් තුල ඉඳීම තුල ditta ධම්ම සුඛයක් තියෙනවා වර්තමාන වශයෙන් ලැබෙන සුවයක් තියෙනවා නමුත් කෙලස් ටිකට මොකද වෙන්නේ කෙලස් යටපත් වීමක් විතරයි සම්පූර්ණ දුර වෙන්නේ නැහැ නේද අර සමාජයේ ගැටෙන සමාජයේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවානේ තරහ යන කෙනෙක් එක්ක ඉන්නකො හොඳ මිත්‍රෙක්, කල්යාණ මිත්‍රෙක් කියන එක නේද <laughs> අපි ඉවසි. අපි කියන්නේ අපි අපේ தත්ත්වය තේරුම් ගන්න තියෙන්නේ අදාළ පසුබිම පසුබිම තුල තමයි කියන්නේ අපේ හිතන මෙහෙම ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් කියන්නේ අයේ මට්ටමේ නිදිගත් මට්ටමේ ඉඳද්දි අපිට හඳුනා ගන්න බෑ. අපිට අපි දන්නේ නැහැ මේවා තියෙනවද කියලාවත්. අපි හිතන් ඉන්නේ මේවා නැහැ දැන්. අපි තුමු ඔන්න රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, දැන් නාගාමී කියලා හිතන් ඉන්නවා. ඊට පස්සේ ඔන්න දන්නේම නැහැ. ඔන්න අපි තුමු බස් එකේ යද්දි ඔන්න කවුරු හරි ඔන්න බස් එකේ කොන්දොස්තර ඉතිරි සල්ලි දුන්නේ නැහැ. හරි මොකක් හරි කිව්වහම ඔන්න ඉතින් <laughs> ඔන්න එතකොට දන්නේ කොන්දොස්තර තමයි ඒ වෙලාවේ මතක් කරලා තියෙන්නේ අනාගාමී වෙලා නන්නේ කියලා. <laughs> එතකොට අර ඉතින් අපි හිතන් හිටියේ ඒක සම්පූර්ණ වෙනවා. ස්වාමීන් වහන්සේ අපට විශේෂයෙන්ම දෙනවා. ඔව් ඒක තමයි. <laughs> මොකද මෙතෙක් කල් හිතන් හිටියේ අනාගාමී වෙලා කියලා. මොකද දේශය එන්නෙම නැහැ. මොකද අර මිනිස්සයා කරපු වැඩෙන් අර මිනිස්සයා කරපු වැඩෙන් දැන් අර ඉතින් ඉන්න ගමන් ඉතින් දැන් ඔක්කොම මතක් වෙනවනේ. එතකොට ඉතින් තේරෙනවා. ගොඩක් වෙලාවට හිතන්නේ අපි එච්චර උද්දච්චයක් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපි උත්සාහ ගන්න ඒවා කරගන්න කියන එක. ඒක තමයි මම මේ සිද්ධිය පැහැදිලි කරන්නයි කිව්වේ. නිසා අපිට يعني අනිත්‍යයේ ක්‍රියාකලාපයන් හරහා තමයි අපි ඉන්න යථා නැත්නම් අපි ඉන්න මට්ටම තේරුම් යන්නේ. ඒකනේ අර දැන් මේ මේ මොකද අට කතාවයන් වල එන මේ කතාවල පවා වික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා මේ අභිඥාලාභී රහත් කියලා හිතාගත්ත රහත් කියලා හිතාගත්තා ඉඳලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේගෙම ගෝල නමක් ඔන්න රහත් වෙනවා ඇත්ත වශයෙන්ම. රහත් වෙලා ආපහු බලනවා Tamanගේ ගුරුවරයාත් ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේ කෙනෙක්ද? බලුවාම නැහැ. අර ඒක තමයි. අන්න හරි. ඊට පස්සේ ඉතින් අහනවා මේ ඔබ වහන්සේ මේ සියල්ල දැන් අවසන් කරගත්ත කෙනෙක්ද? ඔව් මේ සෑහෙන කාලයකට කලින් මම මේ ටික කරගත්තේ කියලා කියනවා. එහෙමනම් ඔබ වහන්සේට මේ අභිඥා හැමක් තියෙනවද? විශේෂ හැකියාවන් හැමක් තියෙනවද? ඔව් ඒ ඔක්කොම තියෙනවා කියනවා. එහෙමනම් මේ ඉස්සරහා ඇතෙක් මවන්න කියනවා. ඉතින් ලොකු ඇතෙක් මවනවා. ඊපස්සේ මේ ඇතා ඔක්කොම අර දූලි විසිරෝගෙන Taman වෙතට එනවා දැන්. එන විදිහට කරන්නේ අන්න ඒකයි. එතකොට මේ දිහුරෙන් අල්ල ගන්නවා. ඒ කියන්නේ මේ රහතන් වහන්සේලාටත් බිය දැනෙනවද කියලා අහනවා. එතකොට සංඥා වේදීති නිරෝධ සමාපත්තිය කියන්නේ අර එන සංඥාවල වේදනා විඳීමක් නැතිකම. ඔව් ඇත්තටම ඉතින් මට නම් නැහැ. හින්දා ඒ හින්දා මේ <laughs> අත්දැකීමෙන් කියන්න බෑ. ඔව්. ඉතින් මේ අත්දැකීමෙන් කියන්න බෑ. හැබැයි පොතට අනුව නම් කියන්න තියෙන්නේ ඉතින් අර මේ සංඥාවන් වේදනාවන් සම්පූර්ණයෙන්ම తాවකාලිකව යටපත් කිරීමක් තමයි ඉතින් පොතට අනුව නම් කියන්න වෙන්නේ. ඉතින් ඒක ඒ කියන්නේ පොතෙන් බලන එක තමයි වටින්නේ. <laughs> හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාට බිය දැනෙන්නේ නැද්ද? රහතන් වහන්සේලාට නෙමෙයි අනාගාමි ආර්යයන් වහන්සේලාටවත් බිය දැනෙන්න බෑ. මොකද බිය කියන්නේ द्वේෂයේ ස්වභාවයක්. द्वේෂයේ द्वේෂයට කියන්නේ ද්වේෂයේ තියෙන මේ ඡායාවක් තමයි බිය කියන්නේ. ද්වේෂය තියෙනවා නම් විතරයි බිය දැනෙන්නේ. ඒ නිසා කෙනෙක් රහත් වෙන්න ඕනේ නැහැ. අනාගාමී වුණත් ඒ කියන්නේ මේ බිය දැනෙන්න බෑ. හරියට හරියට අනාගාමී වෙලා නම්. අනාගෙන නම් ඉතින් කියන්න අමාරුයි. ඇතරම දහමේ ඉතින් ඒ කියන්නේ ওই වගේ හැකියාවන් තිබිච්ච කාන්තාවන් භික්ෂුන් වහන්සේලා ඉතින් අප්‍රමාණව ඉඳලා තියෙනවා. ඉතින් මේ අර ඔයන් පරිස්සම් වෙන්න තියෙන්නේ අර වගේ අර කලින් අපි මතක් කරගත්ත කතාවේ වගේ අපි හුඟක් අර කියන්නේ දැන් එතනත් බලන්න අභිඥා කියන්නෙම සමාධිවල උපරිම මට්ටමක්. ධානවල ප්‍රබලම වශීතාවයක්. ඉතින් ඒවා නිතර නිතර කිරීම හරහා කෙලෙස් සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. සමාධිමනේ කරන්නේ. ඒ නිසා මේ ඔයගේ තැන් තමයි ඉතින් අපිට පැටලෙන තැන්. ඉතින් අපේ මේ සමාධි සුවයක් නැත්තම් ඒ වගේ ස්වභාවයක් ඉතින් මේක නිවන කරගත්තොත් එතනම ඉතින් මුලාවක් තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් දැකලා ප්‍රහාණය කිරීමකින් තොරව මේ කෙලෙස් දුර වෙන්නේ නැහැ. ඒකනේ ඉතින් ඔය ඒකනේ බ්‍රහ්ම ලෝක වලට ගියාය පවා ආපහු කැරකිලා මේ ඔක්කොම යටට බහින්නේ. ඒකයි ප්‍රශ්නේ. ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ මේක ඉතින් ඒ කියන්නේ අර ඔය සමාධිවල ඉන්න තරම් සෝයක් නැහැ විපස්සනා මාර්ගේ. ඒකයි සිද්ධිය. උගත් දිනක ඒ හින්දා මේකට අකමැති මොකද මේකේ තියෙන්නේ මේ දැක දැක යන්න තියෙන්නේ. ඒකයි. ඒ කියන්නේ බුදුහාඳුරු කියන්නේ සල්ලේඛය කියලා කියන්නේ ඒකනේ. කෙලස් ලියලා දැමීම. සෙලස් කෙලස් නසා දැමීම. කෙලස් එක්ක සටනක් තියෙන්නේ. ඒක ඒක ඒක කරන්නේ නැතුව අපි සමාධි සෝයකින් කෙලස් යටපත් කරා කියන්නේ නිකන් අර මේ මොනවාද මේ වහලා දැම්මා වගේ. යට ඔක්කොම ටික තියෙනවා. ඒක අයින් කරපුව ගමන් ඔක්කොම ටික ආයෙ මතුවෙනවා. දැන දැක ගන්නවා. දැන් ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ සමාධියේදී ප්‍රඥාව පහළ වීම කියනවට වඩා සමාධිමත් සිතකින් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. සංස්කාරයන් දිහා බලන්නම වෙනවනේ. දැන් ඔය සමාධියක් හදලා නිකන් සමාධිය ඇතුළට වීම නෙමෙයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේ සමාධිමත් හිත පාවිච්චි කරන්න ඕනේ ආයුධයක් වගේ, උපකරණයක් වගේ මේ එක්කෝ කය නිරීක්ෂණය කරන්න නැත්නම් වේදනාවන් නිරීක්ෂණය කරන්න නැත්නම් හිත නිරීක්ෂණය කරන්න. ඉතින් මෙතනනේ මෙතනනේ යමක් තියෙන්නේ. යමක් කියන්නේ ඉතින් හේතු මේ මොනවාද ඒකට කියන්නේ. අපි කියලා ගත්ත දැන් අපි මේ ස්කන්ධ පහ ඇත්ත වශයෙන්ම හඳුනා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඉතින් මේවා තේරුම් ගන්න නැතුව අපි සමාධියක් හදාපත්ත පමණින් ඒකේ සෝයක් වින්ද පමණින් මේවා තේරුන්නේ නැහැ. ප්‍රඥාවක් දියුණු වෙන්නේ නැහැ. මේ සමාධිය පාවිච්චි කළා මේවා හොඳින් නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන තමයි යන්න විපස්සනා පැත්තකින් වැඩිවීමක් සිද්ධ වෙන්නේ. සමාධියත් අවශ්‍යයි. හැබැයි මේ කියන්නේ මේ ප්‍රයෝජනෙ සලකලා තමයි. අනවශ්‍ය ඔව්. නෑ ගැඹුරට ගියත් කමක් නැහැ. හැබැයි ඒක ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ නිෂ්ඨාව. ඒක නෙමෙයි අවසානය. දැන් උදාහරණයක් විදිහට අර මට මතකයි මේ සූත්‍රයක එනවා මේ මහන්සගේ නම මට මතක නැහැ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ කියන්නේ ඔය කතා කළා වගේම බොහොම සමාධිමත් සිතකින් ධානා සහිතව හොඳට කල් ගත කරනවා. ඉතින් පැය ගණන් ඉන්න පුළුවන්. බොහොම සතුටින් ඉන්නවා. භාම කියන්නේ මේ මේ මේ මහානදම් පුරනවා. හැබැයි අවාසනාවකට උන්වහන්සේට ලෙඩක් වැළඳිලා සමාධි ටික සම්පූර්ණයෙන්ම නැති වෙනවා. සම්පූර්ණ නැති වෙලා දැන් හොඳටම ඔත්පල වෙලා. ඔත්පල වෙලා බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් යවනවා මේ වෙන කෙනෙක්ගේ අතේ මේ අනුකම්පා කළා මෙන්න මේ ස්වාමීන් වහන්සේ දැන් බොහොම ගිලන් අනුකම්පා කළා තමන් වහන්සේව බලන්න ඉන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් වඩිනවා. බුදුරජාණන් වහන්සේ වැඩලා අහන්නේ වෙන ප්‍රශ්න ටිකක්. බුදුරජාණන් වහන්සේ අහනවා මහණ ඔබට මේ සීලය සම්බන්ධයෙන් සැකයක් තියෙනවද? නැහැ ස්වාමීන් වහන්සේ මට සීලය සම්බන්ධයෙන් කිසිම සැකයක් නැහැ. මම පිරිසුදු සීලය ආරක්ෂා කරනවා. ඊට පස්සේ ඔහොම ඔහොම ප්‍රශ්න රාශියක් අහලා දැන් ඔබට තියෙන විපිලිසර භාවය මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මගේ හිතේ දැන් කිසිම සමාධියක් නැහැ. සමාධි මගේ තිබුණා අර ධ්‍යානෙ තුණා මේ ධ්‍යාන ඔක්කොම ටික තුන දැන් මොකක්වත් නැහැ මේ ලෙඩේ නිසා ඔක්කොම ටික පිරුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහානා මේ භික්ෂුව මේ සමාධි අන්ත කරගත්ත ධමයක් නෙමෙයි මේ මම දේශනා කරන්නේ. සමාධිය නිෂ්ඨාව කරගත්ත සමාධිය උපරිම කරගත්ත සමාධිය කෙලවර කරගත්ත ධමයක් නෙමෙයි මම දේශනා කරන්නේ කියලා අන්න විපස්සනා පැත්තයි පෙන්වන්න දෙන්නේ. එතකොට ඉතින් පටන් ගන්න ඔන්න රූපය ඔබද රූපය කොහොමද එහෙම කියලා අර සම්පූර්ණයෙන්ම ත්‍රිලක්ෂණයේ සම්බන්ධයෙන් ඔන්න දේශනාවක් කරනවා. ඒ ඒ ස්වාමීන් වහන්සේ ඒක හරහා ඔන්න විපස්සනාවක් දියුණු කරගන්නවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ සමාධියත් අත්‍යවශ්‍යයි නමුත් ඒක එතනින් නතර වුණොත්, ඒකට ලොල් වුණොත්, ඒකෙම කැමැත් අපි ඒකක් ඇතුළට වෙලා ඉඳීම අපේ භාවනාව කරගත්තොත්, එතන ඉතින් තියෙන්නේ හිරවිල්ලක් තියෙන්නේ. ඔව් ඒ කියන්නේ සමාධිමත් හිතෙන් මේ දේ නිරීක්ෂණය කරන්න ඕනේ. නිරීක්ෂණය කිරීම හරහා තමයි ත්‍රිලක්ෂණය වැටහෙලා යම් වෙලා අවස්ථාවක. ඒ අපේ හිත හිතන්න මේ කොහොමත් අපේ හිත භවනා කරන්න කලින් නැත්තම් පෘථග්ජන මට්ටමේදී හිත සම්පූර්ණයෙන්ම තියෙන අරමුණුත් එක්ක. අරමුණුකින් තොරව ඉන්නේ නැහනේ. ඉතින් ඒ ස්වභාවය තේරුම් ගන්න නම් සෑහෙන හිතේ එකඟභාවයක් හදා ගන්න වෙනවා. සමාධියක් හදා ගන්න වෙනවා. ඒ එකඟතාවය මේ පාවිච්චි කළා. ඔන්න දැන් මේ හිතම අසුරු කරන මේ අරමුණු නිරීක්ෂණය කරනවා. ඉතින් ඕකට ඉතින් පටන් ගන්නවා කය නිරීක්ෂණය කරන්න. ඉතින් මේක නිරීක්ෂණය කිරීම හරහා යම් වැටහීමක් ආවනම් බුදුරජාණන් වහන්සේ කියන මේ වැටහීම නිසා නිබ්බිදාව පහළ වෙනවා. යථාභූත ඥාන දස්සන නිබ්බිදත්තාය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් පමණයි සැබෑ නිබ්බිදාවක් සැබෑ කලකිරීමක් ඇති වෙන්නේ. ඒක මේ අසුව භාවනාව කරව පමණින් එන එකක් නෙමෙයි. මේක මේ මේ මොකක්ද ඒකට කියන්නේ සංස්කාර ධර්මයන්ගේ උදේවය දැකලා එහෙම නැත්නම් ත්‍රිලක්ෂණය දැකීම හරහා පැමිණි අවබෝධයක්. යන්න එහෙම තේරුණා නම් ඊළඟට කියනවා නිබ්බිදාව කියන එක විරාගයේ පිණිසයි. මොකද්ද මේ ඒ කලකිරීම හරහා මේ අර තමන් මෙතෙක් අල්ලන් හිටිය දේවල් කෙරෙහි දැන් රාගයක් වෙනකොට විරාගයක් පහළ වෙන්නේ. දැන් තියෙන්නේ මේ ඊට වඩා ටිකක් ඈත් වෙච්ච ස්වභාවයක්. ඊළඟට අහන ඊළඟට තියෙන්නේ විරාගය හරහා ඔන්න එනවා විමුක්ත ස්වභාවයක්. බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැති නිසා ඔන්න විරාග ස්වභාවයක් තියෙන්නේ. විරාගය හරහා විමුක්ත වීමක් තියෙනවා. විමුක්ත වෙනවා කියන්නේ අපි මෙතෙක් ග්‍රහණය කරගත්ත දේ ආදීනව දකින්න දකින්න එතට විරාගයක් එන්නේ. දැන් ආදීනව දකිනවා නම් මේකේ ඇලිලා වැඩක් නැහැ කියලා තේරෙනවානේ. ඊපස්සේ ඔන්න දැන් මේකෙන් පොඩ්ඩක් අර ග්‍රහණය අඩු වෙනවා. ග්‍රහණය අඩු වුණාට පස්සේ ඔන්න ටික ටික ග්‍රහණය අඩු වෙලා අඩු වෙලා ඔන්න විරාගය විරාගයෙන් පස්සේ ඔන්න විමුක්ත වීමක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේකෙන් නිදහස් වීමක්. කියන්නේ අරමුණු වලින් ඔන්න දැන් හිත නිදහස් වෙනවා. විමුක්ත ස්වභාවයක්. ඊට පස්සේ විමුක්ත ස්වභාවය හරහා තමයි ඔන්න නිවීමකට යන්න තියෙන්නේ. ඒ කියන්නේ හිත නිවීමකට යන්න නම් මේ අරමුණු වලින් හිත නිදහස් කරගෙන ඒ නිදහස් බව හරහා කොහොමද දැන් නැවත නැවත හිත අරමුණු අල්ලන්නේ? නැවත නැවතත් මේ අපේ ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් හරහා නැවත නැවතත් මේ අරමුණු අල්ලද්දී එතන එතන මේක දැක දැක යනවා නම් අන්න එතන එතන නිදහස් කරනවා. එතන එතන නිදහස් කරනවා. ඒකයි අර මේ හුඟක් සූත්‍රවල එහෙම එන්නේ මේ පංච උපාදානස්කන්ධා දුක්ඛතෝ අනිච්චතෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ. ඉතින් මේ විදිහට මේ උපාදානස්කන්ධයන් දකින්න ඕනේ ත්‍රිලක්ෂණයට නම් වලා. එහෙම නැතුව අපේ සමාධියක හිතේ පමණින් මේ වැටහිම එන්නේ නැහැ. හොඳයි. සරේ ස්වාමීන් වහන්සේ ආනපාන සතිය වඩම්මන විට මට නාස්තුඩිය දියා සිත යොමු කරගෙන ඉන්න විට උඩු තොලේ ස්පර්ශ වී යන බව හොඳින් තේරෙනවා. ටික වේලාවක් ගියාට පස්සේ ඒක සිවුම් වෙලා සමාධි තත්ත්වයටපත් වෙනවා. පස්සේ සමාධියේ ඒ සුවය දැනෙනවා. ඒ සමාධි සැපයක් දැනෙනවා. ඒ විට ශරීරයේ තියෙන වේදනා කොටස් වලට යොමු කරන විට ඒ ශරීරයේ සිරවි තියෙන තැන්වල සිත යොමු කරාම ඒ චක්‍රයක් බවට කැරකෙන බව මට තේරුම් යනවා. චක්‍ර බවට පත් වෙලා ඒක නැති වී යනවා ඊට පස්සේ ආපසු ආනපාන සතියට මේ සිත මේ උස්මරල්ල එනවා අර සමාධිය නැති යනවා ආපසු ආයි ටික වෙලක් යනකොට ආයි ඒ සමාධිය නැවත නැවත එනවා මං වේදනාව තියෙනකොට භාවනාවෙන් නැගිටින්න යනකොට ආයි සමාධි තත්ත්වයටපත් වෙනවා. පසු කියන්නේ පුළුවන් තරම් මේ මේක බලන්න ගත්තනම් මේවත් එක්ක ඉන්න ගන්න. හිත විසිරෙනවා නම් විතරක් ආය ආනාපානෙට යන්න. එහෙමයි. ඔව් හිත විසිරෙනවා නම් විතරක් උනා ආයි පොඩ්ඩක් ආනාපානෙට ගිහිලා ආයි එකඟතාවය හදාගත්තා. දැන් මේ බලබලා හිටියේ වේදනාව يعني වෙලා තියෙන අපිට මේකෙන් එකපාරට මුලදී සතුටක් එන්නේ නැහැ. ඒ කියන්නේ සමාධියක ඉන්න තරම් සතුටක් මේ වේදනාවන් දිහා බැලීම හරහා නැහැ. මොකද මෙතන තියෙන්නේ පෙලීමක්. මෙතන තියෙන්නේ ඇතවීම නැතිවීම රාශියක්. හැබැයි බුදුරජාන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් සෑහෙන මේක බලලා බලලා මේකේ ඇතවීම නැතිවීමම හොඳින් බලබලා ඉන්නවා නම් ඒ ඔය ධම්මපදයේ හැම ගාතාවක් එනවා අමානුෂී රති හෝති පස්සත උදයබ්බයන් කියලා. මේ මේ තැනත්තර මේ තමන්ගේ ගියාගත්ත ශරීරයෙම දැන් හැබැයි තමන්ගේ කියලා දැකීමක් නැහැ. දැන් මේ කෙලවරක් නැතුව බලන බලන හැම තැනම ඇතවීම නැතිවීම රාශියක් තියෙනවා. ඒ තැනත්තට එනවා කියන එහෙම බල බලා ඉඳද්දි ඒ එන සතුට අමානුෂයයි කියලා කියනවා. ඒ කියන්නේ මිනිස්සෙක් නෙවෙයි දැන් එක පැත්තෙන් බලලා. ඒ කියන්නේ පුදුමාකාර අමුතු ආකල්පයක් නේ තියෙන්නේ. තමන්ගේ කයාගත ශරීරෙම දැන් මොහොතක් පාසා කැඩිලා බිඳිලා යනවා. ඇතිලා නැතිලා යනවා. හැබැයි මෙයා දැන් ඒකේ එතන ග්‍රහණයෙන් මිදිලා. සිත සමහර තැන් වලට මම සිත යොමු කරාමත් එතන ස්පර්ශ වෙන බවත් මට දැනෙනවා. ඔව් ඒ දැන දැන තැන් වලට හොඳින් යොමු කරමින් බල බලා ඉන්න. ඒ හොඳට අපිටම යම් තැනක් හොඳට Tamanට මුහුණට මුහුණලා බලන්න හම්බුණා කියලා. එතනදී ආයි අනිත් තැනකට යන්න ඕනේ මෙතනම හොඳට බලන්න. සක්මන් භාවනාව අපේ ස්වාමීන් වහන්සේ හොඳින් සක්මන පටන් ආරම්භයේ සක්මන පටන් ගත්තා වම දකුණු කිරි දැන් වම දකුණු කරන්නේ නෑ මම දැන් සිතින් මෙනී කරගෙන යනවා මේ මුලමෙද හග ඒ මුලමෙද හග තමයි මම ස්පර්ශයට දැන් සිතින් යොමු කරගෙන යන්නේ මේ මුලමදාග යොමු කරගෙන යනකොට හොඳ මට හොඳට තේරෙනවා ඇඟිලි තුඩ වලටත් වැලි පෑගෙන බව ඒ කුණු රොඩු මල් මල් වල තියෙන මල් පෙති ගස් කොළන් වල තියෙන කොළ හතු පොඩි රොඩු වේම ඒක ගන්න ඇතුළට ගන්න. ඔය එළියේ තියෙනවා බලන්න යන්න එපා. ඒ එළියේ මොනාක් තිබුණත් කමන්න ඒක ස්පර්ශ වීම හරහා ඇතුළට මොකද තේරෙන්නේ? ඇතුළට තේරෙනවා මේ ලනුපැදුරේම ස්පර්ශයේ ගෑවෙනකොට මගේ ටිකක් වෙලා යනකොට මේ යටිපතුල පිම්බීමක් ඇති වෙනවා. ඒ පිම්බීමක් එක මුලින් මේ ලනුපැදුරේ පෑගෙනකොට රප් ගතිය තේරෙනවා. ඊට පස්සේ මට මේ පිම්බීමත් එක්ක තියෙනකොට සැපයක් වගේ සුවයක් එක්ක මේ සක්මන් කරන්න පුළුවන්කම ලැබෙනවා. පාදයේ පාළ කොටස මගේ නිතර වස්ත්‍රයේ මේ ස්පර්ශ වෙන බව තේරුණා මේ කෙන්ද ප්‍රදේශයේ උකුල් ප්‍රදේශයේ ඉඳන් මේ සක්මන ආරම්භ වෙන බව හොඳින් තේරෙනවා. ඊට පස්සේ මම සක්මන නිතර වැලි වැලිමලුවේ පැයක් වගේ සක්මන් කරලා පොඩක් කෙලවරට ගිහිල්ලා S2 පියාගෙන මොහොතක් ඉන්නකොට මට මං හිටගෙන ඉන්නවා සක්මන දුවනවා වගේ මට රූපේ පේනවා. හරි. ඔලුව අවුල් කරගෙන නැතුව කරන්නයි තියෙන්නේ. එහෙමයි. කියන්නේ දැන් Taman නැවතිලා සක්මන දුවනවා. සක්මන දුවනවා වගේ මට පේනවා. <laughs> ඉතින් අවුල් කරගන්න එපා. ඒ කියන්නේ එක එක විදිහට ඕක නිකන් channel මාරු වෙනවා. සමහරවිට කකුල් දෙක නිකන් පැඩල් එකක් වගේ තේරෙනවා. බයිසිකල් එකක් වගේ තේරෙනවා. නැත්තම් නිකන් මූදේ ඇවිදිනවා වගේ තේරෙනවා. ඒකේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනේකට බොස් පැනර් එකක් දාලා පස්සට ඇදිනවා වගේ පාදේ ඕවගෙන ඔය වැඩේ කරන ගමන් ඕවගෙන හිතන්න යන්න එපා. එහෙමයි. හිතන්න යන්න එපා. දැනෙන දේත් එක්ක සරලව ඉන්න. හිතට කතන්දර ගොතන්න යන්න එපා. මේක ගැන විග්‍රහයක් කරන්න අවශ්‍ය නැහැ කරන වෙලාවේදී. කරන වෙලාවේදී විග්‍රහයක් අවශ්‍ය නැහැ. හිතින් මොකක්වත් මේ report එකක් ඉල්ලන්න එපා. ඒ වෙනුවට මේ යන දේත් එක සරලව ඉන්න. වම් පාදයේ ස්පර්ශ වෙලා දැන් තියෙන්නේ රළු ගතියක් නම් දැනෙන්නේ මේ රළු ගතිය තුල ඉන්න. ආයෙත් දැනෙන්නේ උණුසුම් ගතියක් නම් උණුසුම් ගතිය තුල ඉන්න. මේ විස්තර විස්තර පස්සේ අර භාවනාව අවසන් කරාට පස්සේ ඉතින් Tamanට නිකන් ආපහු හැරිලා බලද්දි ගන්න මේ එකක් තියෙන්නේ. දැනෙන වෙලාවට හරිම සරලව පුළුවන් තරම් හිත සංකීර්ණ කරන්නේ නැතුව හිත පුළුවන් තරම් සරල කළා මේ මේ එතන එතන තියන්නයි තියෙන්නේ. එහෙමයි. සක්මන් කරද්දී මට විතර්ක එනවා. මම විතර්ක කරේ යන්නේ නැතුව ඒක පැත්තකට කළා. ආයි සක්මන ගැනම තමයි මම නිතර සිත යොමු කරගෙන ඉන්නේ. හොඳයි. හොඳයි. හරි. එනි තේරුවන් සන්නයි. තේරුවන් සන්නයි. හොඳයි. අද මම හිතන්නේ ඇති නේද? හොඳයි එහෙනම් අදත් අපි පැයකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඒ වගේම මේ පිංගුතුන් ධර්ම දේශනාවකට සමන් දුන්නා. උතුම් වූ සීලයක් සමාදන් වෙලා සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කරගත්තා. අද දවසේත් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසන්න සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු.